ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි ආරම්භය සඳහා ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. යතර වාරයේ ආරාධනා කරමු වෙන කාට හරි වෙන කියන ක්‍රම දෙයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා. මම ආරාධනා කරනවා අපේ බලාපොරොත්තු මාතෘ ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. Venerable Bhante, one, ultimately there is no self. However, I have also heard there is no self in the present moment, only in the past and future. Can you explain? Uh, from the point of view of the present, past and the future is uh, imagination or kind of uh, calculation or hallucination. Exact is a self also, an imagination, calculation, no hallucination. So therefore you must be eccentric in order to be past and the future or to be to assume self. So as far as we are almost living in the past and the future, always the self is there. But when and where you come to the present, it is immediately, you can prove it, uh, no self, but due to lack of mindfulness, very difficult for you to uh, realize it. You could live, you, very difficult for you to live up to that. So you must be you must be maintaining the mindfulness for a long time, uh, so that ultimately you have to understand the present moment. Mindfulness is the place you feel at home, when and where you are not mindful, when and where you are not in the present moment. You are living in a dream world, and it is something imbalance. It is something not fulfilled. In order to fulfill that, you have to have a self. You have to have an ego present moment is contented by itself, need know any kind of a self. Number two, yesterday you mentioned to, to have an appointment with disappointment. However, if you want to get something done or accomplished, you have to set an ex expectation. Then work towards achieving it. It is expectation that brings forth energy. So how does one go forward if there is no expectation? So this, this going forward is always with tanha manaditti. Whatever may be accomplishment is falling into these categories, fulfilling your desire, uplift your uh, uh, ego and uh, conceit. These things are not considered as achievements. They are habits. They are uh, diseases. So for them, of course, you need energy. For them, you need appointments. You need all the kind of thing. But what is, if you are ready to accept, accept whatever is going to happen, so that means uh, you can't fix it, uh, fix it an appointment. All the important things the Buddha mentioned, birth, old age, sickness and death, no appointments. These are the most important thing. And as far as they are concerned, no. So therefore, lower things, minor things, insignificant things, you feel like appointments are necessary and when that happens, life is organized, others also in a, uh, in according to the schedule, but whatever you are achieving, they are not going to make any significant difference towards these four symptoms, four uh, sansaric symptoms, birth, old age, sicknesses and death. So therefore, all the minor things, uh, you can have it, but these things are not considered as achievements, and uh, the old age, sickness and death considered as a disappointment. So you must have an appointment with disappointment. This is a must, whether you like it or not. So that is the difficult part because we are very happy to have appointment with the positive things and calculate it, but all become nullified when the death happens, when the sickness happens, when the old age happens. So therefore one person has mentioned that uh, our life uh, or living or facing to the life is not a simple formula. It's a very long formula. So we have utmost effort. We try to work it, work it out. But at the death, death, everything multiplied by zero. Whatever the way you live, whether you are starting from as a rich or poor, whether you live after the richness or poor, or it's a failure or success, death means multiplied by zero. So therefore, whatever the effort, whatever the tension, whatever the appointments you have during this period, which is what obsessing your mind, but from the death point of view, multiplied by zero. So you have to consider the life from the death, death from the life, and uh, Carl Jung, he has mentioned that uh, for a person looking from the death from the point of view of life, it's a devastation. It's a completely mishap. It is uh, difficult to think about because that is uh, no answer. But if you are looking from the life from the point of, of death, you will never come back to the life. It's utter failure. Anyone, everyone, so that is why he says, as far as you are thinking about the death while you are living, you will not do so much of foolish thing. You will not um, uh, fool yourself because it's invariable. So the, from that point only, uh, that your day-to-day -day life, our uh, secular life, secular problem becomes spiritual whenever you look from that unshakable pillars. Birth, old age, sickness and death. So these are the things you must take into consideration, not these trivial things. Trivial thing, whatever the thing we can put up with, but they are, we have no choice. So if you are going to forget them and very obsessed and fulfilled and engaged with these all trivial things, of course disappointments and disappointments are important, but these things are unavoidable, so therefore, when and where you become pointed, and when you are successful, more and more you forget about the sickness, more and you forget about the diseases, more and more you forget about the old age, more and more you forget about the death. And that is the way we escape. This escapism is the <clears throat> only hobby we have. For that, appointment is a must. අවසර <clears throat> ස්වාමීන් වහන්සේ මනේදී ඔබ වහන්සේ දේශනා කළා හොඳින් වැඩි හොඳ දේ තෝරා ගන්න ලෙසට. ඒ කුසල වලට කාලය යොදන විට මෙය පහදා දෙන සේකවා. ඒ ඒ අන්තිම වාක්‍යය මෙය පහදා දෙන්නේ. වනේදී ඔබ වහන්සේ දේශනා කළ හොඳින් වැඩි හොඳ දේ තෝරා ගන්නා ලෙසට. පින් කුසල වලට කාලය යොදන විට මෙය පහදා දෙන සේකවා. ඒක සාමාන්‍යයෙන් කියන්නේ සීලය අදි සීලයක් කරගන්න. සමාධි ආදි චිත්ත චිත්ත වහන ආදි චිත්ත වහන කරගන්න. ඒ වගේම ප්‍රඥා භාවනා ආදි ප්‍රඥා භාවනා කරගන්න. ඒ වගේම උජු වෙන්න එපා සූජුච වෙන්න. හොඳ වෙන්න එපා වඩා හොඳ වෙන්න. මොකද හොඳ මිනිහට විතරයි වඩා හොඳ අවස්ථාව ලැබෙන්නේ. නමුත් අපේ තියෙන තකතිරුකම වඩා හොඳ දෙපැත්තක තියලා අමාරු උහාගත හොඳට හොඳ අරසා කරන්න උත්සාහ කරනකොට අපිට කවුරුත් හුණියම් කරන්න ඕනේ. ඒ හුණියම ඇති. ඒ නිසා නරකයි හොඳයි දෙක බලනකොට නම් හොඳ ගන්න ඒක පිළිබඳව අපි හිතන්නේ මේ කණ්ඩායම් වලට කියන දෙයක් නැහැ. හොඳ වුණාට පස්සේ අනිවාර්යයෙන් වඩා හොඳ පේනවා. ඒ වඩා හොඳ ඔප්ෂන් එක ඒ අවස්ථාවේ ප්‍රස්තාව ගත්තේ නැතිකම ගියා ගියාමයි කියලා කියලා තියෙනවා. ඥානපෝනික හමුරංගේ පොතේ ලියලා තියෙනවා gone forever. it never repeat. ඒක නිසා අපි සතියෙන් කරන්න හදන්නේ දෙකටම ඉඩ තියෙන එක. අසතියෙන් ඉන්නකොට අපි හොඳ තෝරනවා හැම වෙලාවෙම වඩා හොඳ රිජෙක්ට් කරනවා. අපි මේ ඇහැ තෝරනකොට කන නාසය දිව ඔක්කොම රිජෙක්ට් වෙනවා වගේ අපි එකක් තෝරනකොට <clears throat> අනිත් ටික සියරම රිජෙක්ට් වෙනවා. ඒ නිසා තෝරන්න ඉස්සෙල්ලා ඔප්ෂන්ස් ටික බලන්න ඕනේ අපිට තියෙන. බැලිවර්ලා හදිසි වුණොත් අපි තණ්හාමාන දිච්චට අපෙන්දක් තෝරනවා. දවස් දෙකක් ඔය එකක් ඔය ප්‍රශ්නත් එක බුදියා ගත්තොත් අපිට තේරෙනවා මේක දන්න දේ මේක දන්නේ නැහැ. නමුත් දන්නේ නැතුණාට ඒක හොඳ වඩා හොඳ වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒව කන්සිඩර් එකක් දෙන්නේ නැතිකම ඉවසීමේ ශක්තිය නැතිකම කියනවා. ඉවසලා කටයුතු කරන මනුස්සයාට ඕනම වෙලාවක දවසේ ඕනම චිත්තක්ෂණයක තමන් කරනවට වඩා හොඳින් කරන්න ඉඩක් තියෙනවා. නමුත් අපි යන්නේව රටේ. අපි යන්නේව චර්චේ. අපි යන්නේව පරණ පුරුදු ඒ පාරේ. ඒක නිසා හැමදාම ඒ වඩා හොඳ දේවල් අලුතෙන් අලුතෙන් ඇවිල්ලා දොරට තට්ටු කරනවා දොරවත් අරින්නේ අපි කියන්නේ නෑ අපි ඔය දන්න කනවැන් නපුරුතු දීගට වැඩිය කියලා දන්න එකේ ගත කරනවා ඒ නිසා කාටවත් උදව් කරන්න බෑ හැම කෙනෙකුට කාටවත් සුභාසින්චන කරන්නත් බෑ ආදාර කරන්නත් බෑ මොකද ජීවිතේ මල් විහිං පල් කොච්චර ඔප්ෂන්ස් දුන්නත් නෑ නේ මම දන්න දීගේ හොඳයි දන්න කඩවැන්දු හොඳයි කියනවා නොදන්න දීකයකට වැඩි ඕකට විරුද්ධව කී එකම මිනිසයා බුදුහාමරට අමතරව මේ ස්කවුට් ව්‍යාපාරේ හදපු බේඩන් පවල් නේද? එමන්ස විතරයි. එමන්ස විතරයි කිව්වෝ ඒක ඔක්කොම දාලා කැලේට ගිහිල්ලා ජම්බරියක් ගිනි කොටක් ගහන ඉතපල්ලා කැලේ මොන තරම් ජොලිද කියලා. එයා කන්ඩිෂන් කරන දොරවල් දෙකක් දාගෙන ලොක් කරගෙන ඇතුල් වෙලා පිටර රකින්නවා කියනවට වැඩිය. එහෙමත් හිතපල්ලා ඒක ප්‍රශ්නයක් නැහැ. ඉඳලා පළයල්ලා කැලේකට කියලා. බුදුරජාණන් වහන්සේ රජකේ අතහැරලා පාත්‍රයන් ඉඟපල්ලා. ඒ තමයි සිද්ධාර්ථ කුමාරයා රාහුල කුමාරට දීපු දෑවැද්ද. නන්ද කුමාරයාට හෙට යුවරජකම හම්බ වෙනවා. හෙට අලුත් මාලිගාවක් හම්බ වෙනවා. හෙට මේ ජනපද කල්යانيත් හම්බ වෙනවා. කැවුව පොක්ක. අද කාලේ වුණා නම් මානවයිතිකාසිකම් පිළිබඳ රතුරක් වැටෙනවා. මෙහෙමත් මිනිකට කරනවාද කියලා. ඒ නිසා වඩා හොඳ තේරෙන්නේ බුදුහාමරණ විතරයි. ඉතින් අපි හිතනවා බුදුහාමරණ තේරෙන්නේ නැති වඩා හොඳ කපට තේරෙනවා කියලා. අන්න ඒ අතින් බලනකොට ඩිසපොයින්ට්මන්ට් එක හොඳයි අපොයින්ට්මන්ට් එකට වැඩියි. වඩා හොඳට ගියාම ඒකට වැඩිය ඊගාව එක හම්බ වෙනවා. මෙතන ඉඳලා වඩාත්ම හොඳ එක හොයන්න බෑ. ඒ කියන්නේ යෝගී කියනකොට ආමිස පූජාවෙන් නාලා ඒකෙන් දානෙට වෙකින් දානෙන් සීලයට වෙකින් සාමාන්‍ය ගිහියන්ගේ තියෙන දාන සීල භාවනා ෆුල් ටයිම් මෙඩිටේටර්ස් හරි ආම්දුරණ තියෙන සීල සමාධි ප්‍රඥා ඒවා එක එකකුත් තියෙන ඇත්තට එකට වැඩක් එක ලොකොට තියලා අඩුවන සීලේ උනත් තියෙනවා මේට වැඩිය හොඳ සීලයකට යන්න පුළුවන් අදි සීල සමාධියේ තියෙනවා චිත්ත භාන අදි චිත්ත ප්‍රඥා අදි ප්‍රඥා ඒ සීල කියන ස්ලැබ් එක ඇතුලේ තියෙනවා ටික ටික දිනුනේ එකක්වත් අපි වෙනස් කරන්න කැමති නැහැ මොනම දෙයක්වත් වෙනස් කරන්න නැතුව වඩා හොඳ නෙවෙයි හොඳම එක ඉල්ලනවා හොඳම එක ඉල්ලනවා හැබැයි මේ හොඳින් නරක වෙන් කර ගන්න පාඩම දන්න කට්ටියට මේ කතා කරන හොඳ නරක දන්නේ කියනකොට මේ පාඩම කියන්න බෑ දැන් හොඳ නරකේ නගරයින් කරලා හොඳ අල්ලගත්ත මිනිස්සයා හැම වෙලාවෙම තියෙන්න ඕනේ මෙතන ඉඳලා බලන මේ කන්ද මෙතෙන් නගිනකොට ඈත පේනවා මට. ඒකට වඩා හොඳ එක පේනවා. ඒකට අපි අඳයි. ඒ කතා කරන්න ගියාම අපි මේ නොකිරන පැත්තමයි කල්පනා කරන්නේ. මොකද හරි දන්න දීගේ දන්න කණවැන්දම හොඳයි අපිට. අපේ දන්න බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරන්න කැමති නෑ. ඉතින් ඒ නිසා අපිට කාදාත් අලුත් දෙයක් කරනකොට ත්‍රෙට් එකක් කළා පේන්නේ ඒක. ඒක අනාරක්ෂිත තරක් විදියට ඒ නිසා රිස්ක් ලවින් නෑ අපි. රිස්ක් අවර්ෂන් ඒ නිසා අපිට කාදාත් මේ ලීස් ෆ්‍රික්ෂන් පාත්කට යන්න බෑ. ලීස් ෆ්‍රික්ෂන් පාත්කට යනකොටම හිතෙන්නේ පාළු වුණා, තනි වුණා, කොටු වුණා. කවුරුත් හදා බෙදා ගන්න නෑ. ඉතින් ඒ නිසා අපි බොහෝම ඉක්මනට ආයෙසරය අර ෆ්‍රික්ෂන් එකට ආපහු වැවිලා අර බල්ලා තමයි බුදිය ගන්න තැනට බුදිය ගන්න එනවා. ඌට ඌගේ ගඳ එනකොට තමයි ඌට තේරෙන්නේ මෙතන නිදි පොළ කියලා. අලුත් තරකට ඌ කැමති නෑ. ආහනේම ගතියක් හැම කෙනාගේම අපි ළඟ තියෙනවා. ඒක මේ අර කෙලෙස් වලට කෙලෙස් අදින ගතියයි. කුඩල්ලා කුට්ටේ උඩ ඉන්න කැමති නැති ගතිය. නැත්තම් මේ ඇත්ත එක ඇරලා බැලුවොත් හැම කෙනෙකුටම ඒ ඉමර්ෂන් කියලා ඔය මට මතකයි දාර්ශනිකයෙක් හිටියා ඕනෑම දෙයක් මේට වඩා හොඳින් කිරීමේ ක්‍රමයක් අතගෙන තමයි යාගේ කැප්ෂන් එක. මුද්‍රජානන්සගේ උජු වෙලා තියෙනවා ඔබ උජු වෙන එකත් ලොකු ජයග්‍රහණ හැබැයි සූජුච වෙලා. උජු වෙච්ච කෙනෙකුට විතරයි සූජුච වෙන්න පුළුවන්. එන්නේ ඉතින් මේ රිලටිව් තියරි එකක් බුදුහාමුදුරේ දේශනා කරන්නේ ඇබ්සලියුට් කතා කරලා නැහැ. අපිට තියෙන හැම වෙලාවෙම ඊට වඩා හොඳින් කිරීමේ ක්‍රමයක්. අපිට නෙමෙයි මට. පාරමී පිරීම දිගටම භාවනා කරන ගමන කිරීමෙන් කරගත කරගෙන යා යුතුයි. විචාරීයර් මහත්තයා කියන්නේ බුදුසසුනාසේ කියලා අහනවා ඒ දේවදා සූත්‍රයෙන් <clears throat> පාරමී පුරණ එකනේ අපි කරන්න හදන්නේ. ඒගොල්ලෝ කියන්නේ තියෙන කර්ම රැස්කිර දුරවන් කිරීම කියලා. කර්මක්ෂය කිරීම. ඉතින් හොඳටම අත් දෙක දිගාගෙන කට අරගෙන උඩ බලාගෙන තනි කපලෙන් ඉන්නවයි මනුස්සයා. ඉතින් බුදුහාමර මොකද්ද මේ කරන්නේ? මේක ලොකු වතක්. ඔක්කොටම කරන්න බෑ. දවසට එක වේලක් විතර කාලා පුළුවන් තරම් අත් දෙක දිගානේ කිසිත් නොකර ඉර දිහා බලාගෙන ඉන්නවා. මොකද කර්ම ගෙවෙන්නේ කියන්නේ. ඉතින් ඇත්තනේ ජීවිතේ පාසොතර තියලා කරන්නේ. යහනවා උඹට කර්ම කොච්චර තිබුණාද කියලා. දන්නේ නැහැ. දැන් කොච්චර කාල කරද අවුරුදු 15ක් කරද? ඒ කාලයට කොච්චර ගෙවුණාද? දන්නේ නැහැ. account එකේ තව කොච්චර ඉතුරු තියෙනවද? දන්නේ නැහැ. පටන් ගන්නකොට තිබුණයි කියලා දන්නවද? නැහැ. එහෙනම් කොහොමද මේකේ කෙලවරක් වෙන්නේ? ඒ වගේම තමයි එකතු කරන්න කියන පාරමී කොච්චරක් තියෙනවද දන්නේ නැහැ. කොච්චරද ෆයිනල් එම් එක දන්නේ නැහැ. ඉතින් දැන් මේ කරන කොච්චර එනවද කියලා දන්නේ නැහැ. ඉතින් පාරමී පුරනවා කියලා මොකද්ද කරනවා. ඉතින් එතකොට මේ මිනිස්සයා නිකන් අර කර්මක්ෂය කරන්න හදන මිනිසෙක් වගේ. ඉතින් භාවනාව තමයි ලොකුම කුසලයේ කියලා ගත්තාම ඉවරයි. භාවනා කරන ගමන් ආය මොනවද මේ මම ආයේ සෙලෙක්ක දේවල් බල බල ඉන්න දෙන්නේ. භාවනාව තමයි ලොකුම කුසලයේ. ඒක කරන ගමනොත් මේ ඉන්දියාප්පන් ටිකක් දන් දුන්නාම හොඳද බුරියානි දුන්නාම හොඳද කියලා ඉතින් කල්පනා කරනවා. එතකොට ධර්ම භාවනා එතකොටම කෙලවෙලා. එතකොටම සතිය කෙලවෙලා. දැන් ඊට පස්සේ ප්‍රශ්න දෙන්නේ ඉන්දියාප්ප සුදු ඉන්දියාප්පද රතු ඉන්දියාප්ප. මමම ගෙදර පිටිකොටලා හදන එකද හොඳ නැත්නම් රාජචන්ද්‍රකින් අරගෙන හදන එකද හොඳ. ඒ දිගට යනවා. ඉතින් ගිහිල්ලා රාමසු ගාඩ ගිහිල්ලා රාමසු බඩ ගිනේ ස්වාමීන් වහන්සේ බුරියානි දොහොඳ ඉතියාප්පන්ද හොඳයි. මොනවා වුණා කමන්නේ ස්වාමීන් වහන්සේ ඉන්දියාප්පනේ මං එන රතු ඉන්දියාප්ප හදන්නද සුදු ඉන්දියා මේ ආවතරෝ බඩ ගින්නේ ඉන්නේ මොන හරි දෙන මගුලක් ගන්න අර උපාදකම්ම ගෙල්ල වෙලා අමාරිතයි ආප්ප හදනකොට වගේ ඔක්කොම අහන වාත්තේ මොනවද මේ ආප්ප සුදු ආප්පද පිටර ආප්පද පිටර ආප්ප උඩිම යට දෙකව කර කරලාද යටින් කර කරලාද ඊකට අහලා කියනවා ඔක්කොම පැය කාලක් විතර කතා කරනවා එයාට ආප්ප දන්න පිටිත් නෑ අපි ගාව පිටරත් අයියෝ ඒ පිංගම් ගන්න කට්ටිය ළඟ දන්වල ගන්න ගියාම ආමතුරු විඳින වදයක් පේරුකාණේ ස්වාමීන් වහන්සේ ලියලා තියෙන පොතේ මේ කොතනකින්ද හාමුදුරනේ හැතැම්ම 100ක් අඬ ගන්න යනවා දානයක් දීලා ඉන්නේ. අර හාමුදුරන්ට පැය කීයක් ඉවරද? බලඳන්න පුළුවන්ද? දාහනේ ගමන යන්න වෙනම දාහනේ බලගන්න ඕනේ. කාටවත් තේරෙන්නේ නැහැ. නිසා මේ පාරමිතා කියන වැඩේ කියන්නේ තාමදුරෝ කන්නේ තාමදුරෝ. ඔය කියන්නේ ගිලා ඒ මොකක්වත් නැහැ. ඔක ලෝණ දෙයක් කරගන්න අපි වැත්ත කරලා බින්ද පාත කරන එක දාන්න වරදනවා කිව්වහම කිසි කෙනෙකුට plan කරන්න බෑ. මොනම දෙයක් කරන්න. ඒකකොට පේනවා මේ ඒකට ඒකට හොඳම කතාව තියෙන්නේ මේ මීජ කරදි වෙච්ච කෙනෙක් ඒ ප්‍රසිද්ධියම කියලා තිනවා. අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලාගෙන් සාසනයට කිසිම සේවයක් වෙන්නේ කවදාකවත් අපි ආධාර කරන්නේ නැහැ කියලා. ඇත්තනේ පාරමිතා පිළින මොනවත් අපි කරන්නේ නැහැ. මොනම පින්කමක්වත් නැහැ. පින් පිටතකට යන්නේ නැහැ. කටින පින්කම් නැහැ. වෙන මොකක්වත් ඇයි ඒ මිනිසුන්ට වෙන්නේ අපෙන් කිසිම සාසන සේවාවක් වෙන්නේ නැහැ කියලා. ඉතින් මට කිසිම ආධාර නොකලත් මේ කතාවට කටේ අත දාන්න වටිනවා. අම්මා මේ කියන කතාවට. එයි මේ සකල සිරින් පිට ශ්‍රී ලංකාවේ නෙමෙයි. මේ බුද්ධ ආගම ලෝකෙට දෙන ධර්ම ජීපේ කරන කතාව. ඉතින් ඒක නිසා අපි හිතාගන්න ඕක කොහොමනම් කතෝලික ආගමේ කොහොමද කියලා. හිතාගන්න මුස්ලිම් ආගමේ කොහොමද කියලා. ශීඛ ආගමේ කොහොමද? මුස්ලිම් ආගම එකකවත් නැත්තේ නේ. හැම එක එකම ඔබ තියෙනවා. කාර්මී 10ක් අල්බන්නේ නැහැ. කාර්මී 10ක් කොහේ ලියවිලා තින්නේ ඒ 10 සම්පූර්ණ වෙන්නේ මම මේ දැන් නිකන් මට තේරෙනවා මට තේරෙනවා මම දන්නවා හොඳටගේ අන්තිම වාක්‍ය මේ ඉස්මරායලේ තමයි එක්කම කියන එක 10ම ඉස්මරායලේ ඉතින් එකක් තියෙනවා හැබැයි ඒ ඒක ලියවිලා තියෙනවානේ 10ක් කියලා මේ මේ කම්පා විචාරිෂ්ඨාන්තා ඉතින් එතකොට ඒවා බුදුහාමුදුරුවෝ පුරාගෙන ආවනි මුදුවේ ප්‍රාර්ථනාවක්ම කියලා ඉතින් ස්වාමීන් වහන්සේලා නිතර බණ කියන කාරණා පුරන්න ඕනේ ඕනේ. ඒක ඒක ඉතින් අර හිත අස්සේ හොඳටම නෑ විග්‍රහ කරගන්න බැලුවේ. මොකද ඒක ප්‍රශ්නේ? ඒක කොහේ පිළියලා තියෙන්නේ? කාරණේ 10ක් තියෙනවා. අන්න මේක ඇත්තටම එහෙම ඈ? තියෙනවද මේකේ? නෑ. කොහකත් එහෙම වෙලා නෑ. මොකද මේ මහායානේ තියෙන පාරමී 6යි. ඒකට හරියටම 6 පාරමිතාව කියලා තියෙන්නේ. මහයන් හයයි තියෙන්නේ. මම කියන්නේ ඒක ලේසිම වැඩක්. තමන්ට කවුරු හරි බයිනකොට බනින්න නැතුව ඉන්න එකේ දස පාරමිතාම් පිළිගන්න. දැන් කවුරු හරි මන්ට වැරද්දකට හරි වැරද්දට බයිනවා. ඒ වෙලාවේදී මම ඒකට ඉවසගෙන ඉන්නකොට දාන පාරමිතා, සීල පාරමිතා, නෙක්ඛම්ම සේරම පිළිනවා. පව් නොකර සිටීම. ඒක ඒක ඕනම වෙලාවක ඔය අපි මේ යමක් කරලා පින් කරගන්න හදන්නේ බුදුරජාණන් කිව්වේ සම්බවපස කරනවා. කුසලස උපසම්පදා පස්සේ. ආගම කෙරුවේ කුසලස උපසම්පදා ඉස්සරහින් කියලා සම්බවපස කරන පස්සට දැමයි. ඉතින් ඒක හරි කලර්ෆුල් ඊට පස්සේ පොසිටිව් ප්‍රොජෙක්ෂන්ස් හොගාල යනවා. නිකන් ධර්මයේ කියලා කියනවා කුසලස උපසම්පදා පස්සේ සම්බවපස කරන ඉස්සරහා ඒක නිසා උඹට කවුරු ගහන්න එනවා දැනගෙන ගහන්න නැතුව නිකන් ඉන්න. බනින්න එනවා බනින්න නැතුව නිකන් ඉන්නවා. ඒ වෙනස කවුරු නිඳ කරනවා හොඳට දැනගෙන නිකර හිටියොත් 10ම හරිම ස්පිරිට් එකකින් එක චිත්තක්ෂණේ 10ම පරමාර්ථ වශයෙන් පිළිගන්න. ඉතින් ඒ ටික කරන්න පුළුවන් ක්‍රමය කියලා දුන්නොත් ඔය ගොඩාක් උත්සව කරගන්න බැරි වෙයි. ඒකට බිස්නස් නෑ. ඒකට නත්තල් නෑ. ඉතින් අපිත් ඔය නත්තලක් නේ මොකක් හරි හදාගන්න හදන්නේ. ඉහදුවට පස්සේ බර ගානකට බිස්නස් තියෙනවා. ඒ නිසා හැම කෙනාම මේකට උදව් වෙලා කරනවා. ඒක නරක කියන්නේ බා නරක මේක පහත් කළා කතා කරන මොකද ඒකෙන් තමයි අපිත් ආගම ඉගෙන ගත්තේ. නමුත් වඩා හොඳ දෙය කියලා කියන්නේ මේ වටේම බෙල්ල දාලා අල්ලනට මෙහෙම කෙලින් අල්ලන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. අපිට හිතන මේ අල්ලපුවා මොකද අඩුයි වගේ ටිකක්. <laughs> යපහසුවක් කරේ මොකුත් නැහැ නිකම්ම අහුවෙන්නේ නැහැ. ඒ නිසා මෙච්චරම සරල දෙයක් තියේදී මේක සංකර කර ගැනීම කාර්ය විසරාට අවුරුදු 2500 දැන් ගිල තියෙනවා ඉස්සරහට යනකොට තව තව සංකර වෙනවා. ස්ටේජස් හතරකින් වැටෙනවා ඕනම ආගමක එච්චරයි. ඇත්තටම සාස්ෘණ වංශයේ කියපු දේවල් නෙවෙයි කවදාකවත් නෙවෙයි කරන්නේ. ඉතින් එතකොට ඒ බලංගොඩ අන්දමයිත්‍රාම සෝලියද තිබුණා 56 අනේ බුදුහාමුදුරනේ ලංකාවට නම් බැරි වෙලාවත් මේ කාලේ වඩින්න ඉපයි. බුදුහාමුදුරනේ නවඩුණු මැන. ඇසවන් ගිය වෙලාවේදී හම්බෙලා කිව්වට පස්සේ හාමුදුරු දුවන කියලා පත්‍ර කැලගෙනලා පෙන්නවා. අද ආවනම් බුදු කෙනෙක් ආවනම් බුදුහාමුදුරන්ගේ දුෂ්කරක්‍රියා කෙරුවට වැඩිය කනගාටු වෙන්නේ. මේ කරන වැඩවලට අපි ඒව වළක්වන්න යන්න හදන එක නෙමෙයි මම මේ කියන්නේ. කොච්චර જાති තිබුණා නිවන් දකින්න නිවන් දකින්න පුළුවන්. එච්චරයි මගේ මං කියන දේ. ඔය කවුරු මුළු රටම මුළු මුළු જાතියම ඔක්කොමලා මේක අල්ලගෙන බැද්දගෙන නැටුවත් බුදුදහමසේ කියලා කියන්නේ උඹට අකි වගේ හිතේ සීය පිටවන්න පුළුවන් ගතිය අධිකාරිය කවුරු ළඟ නැහැ. ඒ කවුරු හරි විශාල සංවිධාන හදාන්න නැහැ නෑ මේක කරන්න නැතුව බුද්ධඝම පිට බෑ කියලා අපේ ඩෙන්ටිටි කපලා දැම්මත් බුද්ධ ආගම කියන අපේ ආගම වෙනස් කරත් කවුරු හරි ඇවිල්ලා මොන දඬුවම දුන්නත් සත්‍යමත් වෙන්න තියෙන අයිතිය කාගවත් අධිකාරී නැහැ. ඒක නිසා බුදුජානනාංශය බයනසෝ ප්‍රකාශ කරනවා සංවිධානය කියන්නේ මාරපාක්ෂික. සංවිධානය කියන්නේ මාරපාක්ෂික. ඉතින් අපි ගොඩක් සංවිධාන වෙනවා එකතු වෙනවා කිව්වට පස්සේ ආයේ මාරයට ළඟට ගිහිල්ලා ආයිල්ලියම් කරන දෙයක් ඇත්තේ නැහැ. මොකද යාගේ රාජධානිය අපි සාමාජිකත්වයට ලබාගෙන ඉවරයි. තනි වෙන් කියන්නේ තනි වෙන්න වෙන්න මාරට අල්ලන්න බෑ. එකලා බව, හුදකලා බව, වර්තමාන මොහොතට ගිය ගම කාටවත් අහුවෙන්නේ නැහැ. මොකද කොහෙන් පයින්නද මොනවා කරනවද කියලා හොයන්න බෑනේ. අපි මොනවා හරි අපොයින්ට්මන්ට් එකක් දැම්මොත් අපි ෆික්ස් වෙනවා. කුරුසෙට තියලා එන ගැහුවා වෙනවා. තව කෙනෙක් එක කනෙක් වෙනවා. තව චිත්තක්ෂණයක කෙනෙක් වෙනවා. ඒක සෝරෙන්ට ෂෙඩියුල් කරලා දෙයි. සමනලයි ගිලෙනකොට බලන්න කිසි කෙනෙකුට වෙඩි තියන්න බැරි උට. කොහොම හෝම කර කර පිගිලෙන්නේ. ප්ලේන් එකට වෙඩි තියතයි. ප්ලේන් එක හරියට යන්නේ ට්‍රක් එකේ. ඉතින් මෙතනින් ඇල්ලුවා නම් ඒ ස්පීඩ් එකත් එක්ක දඩාහන් දෙන්න පුළුවන්. කුරුල්ලෙක් යනකොට බලන්න එහාට ගියා මෙහාට ගියා. ඒ නිසා උගේ ලව්සිනස් එකෙන් තමයි කුරුල්ල බේරලා ඉන්නේ. කාටවත් කුරුල්ලෙකුට ඇවිල්ලා සමනලෙකුට ගහන්න කොන කුරුල්ලෙක් දඟලුවත් ඌ ඊගාව ඩයිව් එක කොහට ගණීද කියලා කවුරක්වත් දන්නේ නැහැ. ඒක පේන්නේ wastage of energy is organize වෙලා නැහැ කියලා. දැන් ඒක evolution එකකින් ඇවිල්ලා තියෙනවා. කාටවත් predict කරන්න බෑ. pattern එක. ඔව් pattern හදෙන්න දෙන්න. pattern එක කියලා කියන්නේ රට් එක. කියන්නේම කෙලෙසයක්. අපිට වෙලා තියෙන අපි හැම එකටම චාරිත්‍ර හදනවා. මේක මේක කරලා මේක කරන්න ඕනේ මේක කරලා මේ අරය වෙන එකක් කියනවා මෙයා වෙන එකක් කියනවා ඉතින් කචා. ඉදිරියට චිදේ ප්‍රායෝගික ප්‍රයෝජන සලකලා කටයුතු කරන්න ගියාම ගියාම බල ඕනේ පැටර්න් එකක් තියාගනින් තයි තා බයි බයි මාරු වෙන එකයි තියෙන්නේ. අමාරුයි. අමාරුයි. ඒක වේන මොන දිහා බලනකොට මූණ නිකන් එන ගාච්ඡ දෝම් පිටණි වගේ. මම මේකේ සංවිධානය කරන්නේ වට. ඉතින් ඒවට මාර පාක්ෂික වෙන්නේ. සම්පූර්ණ මාර පාක්ෂිකයි. <laughs> මොනම බුදුරජාණන් වහන්සේ විතරයි කිසිම අපොස්තල් කෙනෙක්පත් කරේ නැත්තේ. අනික හැම කෙනාම අපොස්තල් සම්ම දාපු ගම කඩලා ගියා. මොනවා සංඝයා හදලා කිව්වම බල හතර දිනක් කොතනක හිටියා එකතුල ගන්න තීන්දුව එතෙන්ට වළංග. සංඝයා හතර නමක් කියන එක බුදුන්සේ යුනිට් එකට දාලා තියෙනවා. ඕනෙම සංඝයා හතර නමක් හිටියාම යාට තීන්දුවක් ගන්න පුළුවන්. වෙන කාටවත් කියන්න බෑ ඒ හතර දෙනාට තීන්දුව වැරදි කියලා. එච්චර ඩයිව මොකක්ද ඒකට කියන්නේ මේ විභජනය බලය විබල බෙදා දීම ඩිසෙන්ට්‍රලයිසේෂන් වෙන හිතා ගන්න බෑ ඩිසෙන්ට් මධ්‍යගත බලය විමධ්‍යගත කිරීමේදී එක සංඛ්‍යාංශ නමකට තියෙන පවර එක එන කාටවත් මොකොත් කරන්න බෑ මොනවා හරි ඕනේ නම් ඔබ හතර දෙනෙක් ඡන්ද ගනි ඒක දිහා බලනකොට වෙනවා සංඝ කියන වචනේ කියන්නේ එකතෝ තමයි ඒ සංඝ සමාජයේ සංඝයාංශ නමකට දීලා තියෙන එක දීලා තියෙනවා කියලා කියන අධිකාරිය පවත්තන්න නෙමෙයි මේ ස්වාධීනත්වය වෙනුවෙන් කාටවත් යටත් වෙන්නවා සංඝයාට වෙනවා භාවනා කරන වෙලාව අපි භාවනා කරනකොට කෙලස් දුරුවන් කරන්න හදන වෙලාවේදී ඉතින් අපි කෙරේ එන ඕනම ආර්දනාවක් ප්‍රතික්ෂේප කරන්න අයිතියක් නෑ අපිට නිසා කවුරු හරි මොනවාරි කරනකොට ආර්දනාවක් එන්නේ ආර්දනාවක් තනුව වැඩ කරනකොට යාර කියදාගේ මමයි මේ මේ කන්ඩිෂන්ස් වෙනවා අපි මේ ආර්ධනකට වැඩ කරමු. ඒ නිසා අපි පැනලා දෙන්න හදනවා කියන එක ආර්ධන අනිත් පැත්තට. පැනලා දෙන්න හදන්නේ තණ්හාමාන දිට්ඨි. ඔකේට හරි පැනලා දෙන්න හදනවා නම් පැනලා දෙනවා කියන එක මම හිතන්නේ තේරෙනවා. කෙල් ගහ හොරාට ඉස්සලා කෙල් කන වැටපයින්නවා කියලා කියන්නේ. ඒ තණ්හාමාන දිට්ඨි. ඉතින් ඒ නිසා අපි අපේ අපි බලන්න ඕනේ නිතරම විවේක වෙන්න. හුදේකලා වෙන්න, එකලා වෙන්න. කවුරු වෙලා කිව්වොත් අපිට මේ දේ කරන්න ඕනේ. ආයතන සම්පදේශය කල්පනා කරලා බලනවා මට මේක මේ යුතු දෙයක්ද? හැකි දෙයක්ද? මම මේක රුචියෙන් කරනවාද මේ? සැටිස්ෆැක්ෂන් එක කරනද එහෙනම් කවදාකවත් වරදින්නේ නැහැ. ඒකට ඒක වේස්ට් එකක් නැහැ නේ. අනිත් අයට ප්‍රයෝජනයක් තමයි ප්‍රයෝජනවත් කියලා සිතකින් සිතකය වචනේ beneficial to the others beneficial. ඒක තමයි යුතුයයි තු කියන්නේ. අපි මේ කරන්න හදන වැඩේ මට පුළුවන් වුණාට මේ ස්ථානයේ හැටියට මේ වෙලාව හැටියට මේ පිළිසර යුතු නැත්තම් කරන්න තියෙන්නේ මෙන්න මෙහෙමයි මේ ප්‍රශ්නක් තියෙනවා මෙතන බෑ. යුතු නම් ඒ යුතුකම් මේක යුතු මේ වැඩේ කරන්න මට හැකියාව තියෙනවද මේකට? vested interest නෙවෙයි. හැකියාව තියෙනවනම් හැකියාව නැත්තම් කියන එක ඇත්තම මේ වැඩේ වෙන්න නම් මම නෑ මේකට qualified නෑ. මම මට සුදුසු නෑ. ඊට පස්සේ යුතුත් තියෙනවා හැකියාවක් තියෙනවනම් මම මේක හතර පහ කරන රුචිම දේ විතරක් කරන්නේ. දෙවෙනි එක කරන්න යන්න බෑ දෙවෙනි එක ඊට වැඩිය ෆ්‍රික්ෂනල් ඊට වැඩිය වේස්ටේජ් එක වැඩි මයින්ඩ් එකට ටෙන්ෂන් එක වැඩි රුචි දෙය කරනවා ඉතින් ඒතර කියනවා පන්දිසාංශ 180කටත් වැඩි සක්සස් වෙන්නේ එහෙම නැතුව කරනකොටයි කරන්න ඉස්සෙල්ලයි ටිපර බබා කරනකොට ඉතින් ඒක නෑ ගෙඩියට නිකන් බස් එකක් කෝච්චි පාර කරගෙන යන්න හදනවා වැඩි වෙන්න හදනකොට සමනලට අතු නමනවා වගේ ඔක්කොම පෙළ ගහලා එනවා ඒ වැඩවල ඒක බලන ඉන්නකොට ඕන කෙනෙකුට පේනවා වලක් ගෙබෙන්නලා හැටි ඉරපෑව මල වෙපුණා ඉවරයි. ඒකේ පොයින්ට් දාගෙන සිතුල් ගහලා නටන දෙයක් නැත්තේ නෑ. ඕනේ මේ හැම එකක්ම ඒ වෙලාවට එන්න පටන් ගන්නවා කියලා. ඒ යෝග වෙලා එනවා. ඒක නිසා බුදුචාන් වහන්සේ ඒ වැඩ හුඟක් කළා තියෙන්නේ ඔය වේසාක පුන්නමි නැකතට කියලා කියනවා. පාරමිතා පුන්න කොහොම කියලා තියෙන ඒ නැකතක් තියෙන උන්වහන්සේ ඒ කියන්නේ ග්‍රහය එකතු වෙලා එනකම් වෙලා වෙනකම් කරවගෙන ඉන්නවා. අතෑරලා නැහැ. හැබැයි මේ වෙලාවෙම කරන්න ඕනේ මෙතනම කරන්න ඕනේ මෙයාටම කරන්න ඕනේ කියලා එකක් නැහැ. ඒක මෙවුරලා ආවට පස්සේ ඒකට සම්බන්ධ වෙන එකයි කරන්නේ. ඒව ඇත්තටම යුග යුග පුරුෂයන් විසින් කරන යුග මෙහෙවරවලදී එහෙම තමයි වෙන්නේ. අනිගොල්ල මේ හිතලා අමුඹ දුම්ගහලා කනවා වගේ ඉදවගෙන කණ්ඩා හදනවා. ඉදවන කපව රසයි ඉදවන කපවම ඉදිලා තමයි නමුත් ගහේ දෙනවා වගේ රසයි. ගහේ දෙනකොට ඒක සැරේ gedi යුදව ගන්න බෑ. මාකට් එකට දාන්න බෑ. මාකට් එකට දාන්න තුන් ගන්න. තුන් ගාවම ගහේ ඉඳනවා වගේ. ඔය තැඹුලයි. ඒක මේ අහන ඉහත ඉහට යනකොට කරගෙන කරගෙන කල් යනකොට තේරෙනවා අපෙන් කල යුතු කොච්චර කෙරුවක්වත් එහෙන් අනුමැතිය එනකන් ඉවසාගෙන යන එකයි තියෙන්නේ. දෙක යෝග වෙනකොට තමයි වැඩක් සාර්ථකව සම්පූර්ණ වෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ මේ භාවනා මාර්ගය අගදී ශ්‍රද්ධාව සතිය අතහරින බව දේශනා කළා. ඒ වගේම කුසල අකුසල දෙකමත් අතහරින තැනද කර්ම රැස් නොවන්නේ. එතකොට සංකාර තුනී වන නිසාද අවිද්‍යාව සම්පූර්ණයෙන් නැති විය. අවශ්‍යතාවයක් නිසා සම්පජන්නේන් ප්‍රඥාවෙන් කරන ක්‍රියාන් වලට කර්ම රැස් නොවන්නේ. නැග සාමාන්‍යයෙන් අපිට කියන්න තියෙන්නේ ඔය මුල් කියන කියන ගිය ටිකේදී කර්මක්ෂය වෙනවා එහෙම නැත්නම් සංස්කාරයක් වෙනවා තමන් සංසාර කියලා කියන එක පොඩ්ඩක් අඩු කරන අසහන කියන වචනය අසහන ඉන්නවනම් අපාය තමයි අයගේ එක එක මට්ටම් තියෙනවා කොයි එකේ තුනත් අපාය තමයි ඒ අසහනෙන් අඩු තැනට ආවනම් මාර්ගය තමයි දරා ගන්න පුළුවන් තැනට ආවනම් නිවන තමයි එච්චරයි අසහනයත් එක්ක කතා කරලා බලත හැකි. එච්චරයි කියන්න තියෙන්නේ. එහෙම නැත්නම් ඉතින් ඔකට අපිට ගොඩක් ඔය වේදනා සංඥා සංකාර හැම පැත්තෙම කියත හැකි. කොයි එකෙන් කෙරුවක්වත් තමන් අසහනේ එන්නේ අඩු වෙනවනම් ඒක නිවන් මාර්ගය. අදරාගෙන ඉන්න පුළුවන් ජීවත් වෙන බව දන්නවා, මැරෙලා නැති බව දන්නවා, ක්ලාන්ත වෙලා නැති බව දන්නවා. ඒ යම් තරමක ෆ්‍රික්ෂන් එකක් තියෙනවා අසහනයට නම් ඒක මොහින් නොබැන ඉන්න පුළුවන් නම් ඕකට තමයි නිවන කියන්නේ. ඕක ඉවරනවා පරිණිරවාණය. ඊට පස්සේ ආයෙත් නැහැ. එහෙම නැතුව ඔය අනිත් පැති වල කරන්න ගියාම මේක සමීකරණේ බොහොම සංකීර්ණ වෙනවා. ඒ නිසා Tamanට Taman දැනෙන අසහනය, ආතතිය, දැවිලි තැවිලි. එහෙම නැත්නම් දුක්ඛ සත්‍ය විශ්ලේෂණ සාරිපුත්‍ර සංසේ පාවිච්චි කරන්නේ පීලනට්ටෝ, සන්තාපනට්ටෝ, විපරිණාමට්ටෝ, සංකතට්ටෝ. පෙළෙන ගතියක් තියෙනවා. ඒ තමයි අසහනය කියලා අපි කියන්නේ. සන්තාපනට්ටෝ දැවිලි වගේක් වෙනවා. 1000යි. සංකතට්ටෝ ඒක සකස් කරලා මේක වෙලාවක මේ සක මම්ම ඉල්ලගත්ත දෙයක් වගේ. එහෙම නැත්නම් ඒක හේතුවකින් නෙවෙයි හේතු රාශියෙන් වෙලා තියෙන විපරිණාමට මේ ෆැසට් එක හැම වෙලාවෙම වෙනස් වෙනවා. පනෝර්තන හරියනවා වගේ. ඉතින් මේක Tamanට තේරුම් ගන්න නැතුව එහෙම නැත්නම් මේක තමයි අපාය කියන එක දන්නේ නැතුව අපි මොන සැප හෙව්වත් මේකෙන් අයින් වෙන්න බැරි තාක්කල් කඹරණ එකයි කරන්නේ. ඒ නිසා හොඳට බලන්න Tamanට අසහනයක් ආපු වෙලාවට දරුවා මැරුණා, කෙටගිනි ගත්තා, අම්මා මලා ඒ ඒ බාහිර දේවල් තියන්නක පැත්තක අසහනී කොහොමද බලපාන්නේ කියලා. අම්මා මරනකොට ගානක් නැත්නම් ප්‍රශ්නයක් නැහැ. දරුවෝ මරනකොට ගානක් නැත්නම් ප්‍රශ්නයක් නැහැ. අනේ විදිහට මේ ඒ වෙලාවට එන අසහනී දුරු කිරීමයි මෙතන කරන්නේ ඉමීඩියට් වෙන වැඩ ඊට පස්සේ අතර ඒටිකල් පැත්තක් තියෙනවා. ඕකේ වෙන දේවල් තියෙනවා. මේක තේරුම් ගන්න නැතුව අපි අනුගේ අහන්න හදුවොත් මම මම ඉස්සරහට යන්නේ පස්සට යන්නේ කියලා අනුන්ට ඒක බල බල ඉන්න වෙලාවක් නැහැ. ඒ නිසා හොඳම වැඩේ බලන්න තමන් කොතන කාරියනෝ කෑම කන වෙලාවක ඒ කණේක ඒකට යෙදිලා සන්තෝෂෙන් කෑම කනවාද කියලා. නැත්නම් එලා පත්තරේ බලනවා. ඒ ටීවී බලනවා. ඒතර ඉතින් දිව හැපෙනවා. නටන වෙලාවේ නටපන්, කන වෙලාවේ කාපන්. ඒ කරන වෙලාව කරනවනේ. ඉතින් ඒක තමයි තමන්ගේ අසහනය තමයි මෙෂර් කරන්න පුළුවන්. දැන් අපි දෙක තුනක් ඔළුවේ දාගත්තට පස්සේ අපිට හිතා ගන්න බෑ කෝකෙන් දාසාන ඉන්නේ කියලා. ඒ නිසා භාවනාදී කරන්නේ අපි ඔක්කොම වැඩ හිතාමතා කරන්නේ වයින් කරලා ඉඳලා වාඩි කරලා බලනවා දැන් ඉන්නේ ජොලියේද කියලා. නැත්තම් දැනුත් ඉන්නේ අසහනෙද කියලා. ඉතල ඉතලේ අසහන ඉඳලා වාසිය පස්සේ ජොලියට යනවනම් පාර හරි. එහෙම නැතුව ඕක ඔය එක එක එක එක ස්කන්ධ දිගේ විස්තර කරන්න ගියාම උගාක් අමාරුයි. එතකොට අපි බාහිරේ හොයන්න ගන්න. Tamange ඇතුලේක බලන්න අසහනේ සහ ආතතිය. මානසික ආතතිය සහ අසහනේ ඉතිරි කරගත්තාම මේ කරන වැඩවලින් Tamante එකට සාන්තියක් තියෙනවනම් දසපාරමිතාමත් පිරෙනවා. හේතුක ප්‍රතිසන්ද කියලාත් කියයි. මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් කියලාත් කියයි. භාවනා මධ්‍ය ප්‍රතිපදාවට වැටලා කියනදාත් කියයි. ලීස් ෆ්‍රික්ෂනල් පාත් එකට යනවා කියන එකත් කියයි. එතකොට බාහිර ගොඩක් දේවල් වෙයි. එව්වගෙන් නම් මනින්න යන්න එපා. ඒකේ මනින්ට ගිය ගමන් අපි මේ දන්නේ නැති ශේෂ්ඨ කර දානවා. මේ ඇතුලේ තියෙන අසහනේ දන්න නිසා පුළුවන් තරම් බලන්න එන්න එන්න කටුබඳුරු ලඳුබඳුරු වශයෙන් ගිය මිනිහා කෙලින් හිටගෙන යන්න පුළුවන් පාරකට වැටෙනවා. තාම කැලේ වෙන්න පුළුවන්. ඊට පස්සේ වෙල්ෙලියකට ගියාම. ඊට ගංගසභා පාරකට වැටෙනවා. ඊට පස්සේ තාරදාව පාරට වැටෙනවා. ඊට පස්සේ හයි ලෙවල් පාරකට වැටෙනවා. ඉතින් එන්න එන්න එන්න ගමනේ පහසුව දායනවනම් ඒක තමයි ගොඩේ භාෂාවෙන් කියන්න තියෙන ක්‍රමය. යරු ස්වාමීන් වහන්සේ ආර්යංක භාවනාවේදී නිශ්චල ස්ථානයේ සෑහෙන කාලයක් ඉන්නකොට ඉදී හට ගන්නා ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය පෙනේ. සෑම දෙයකම හිස් බව emptiness පෙනේ. මෙවැනි අවස්ථාවේදී මිනිසාගේ සතුන්ගේ පරිසරයේ කිසිම වෙනසක් නැති බව නැති බවයි වැටහුණේ. තමන්ගේ අසමතාවය we are trapped in this cycle. How can we continue to exist in the conventional world with this knowing? ඒ වෙලාවේ දේවල් වෙනස් වෙන දේවල් දැකලා දැක අනිච්ච දුක්ඛ අනාත්ම කියනකට වෙනස් වෙන්නේ නැති අවකාශය තියෙනවානේ. ඒ නිවනනේ. ඒක තේත් මේ මොකටද මේ ගන්න සබාවල් කරන්නේ? ඒ නිසා අපේ හිත කොහොම හරි මේ මොන අනිච්ච දුක්ඛම් බලන්න හරි හොයනවා. මේ අනිච්ච දුක්ඛම් අනන්ත පේන වෙලාවේදී පසුබිම තියා බලන්න අවකාශයේ තියෙන අනිච්ච පසුබිම මොනවාක්වත් ගැටක් නැහැ. පටන් ගන්නකොත් නැහැ, මැදත් නැහැ, මුලත් නැහැ. මොකද ඒක ගෝචර වෙන්නේ නැති නිසා. අර ගෝචර වෙන අනිච්ච දුක්ඛම් අරගෙන දිගට සෙල්ලම් සෙල්ලම් බඩු හදන්න හදනවා. අපේ හිත යන්නේ නැත්තේ අනිත්‍ය මේ මේ අවකාශයේ. මොකද මේ විඥානය පෙන්වන්නේ නැහැ. ඒක යා වෙන්නන්නේ මේක බලන්න කොච්චර අනිච්ඡන්ද චී හරි සෞත්තු නේද? ඉතින් හරියට මේ භාවනාවක් කියලා හිතලා දැනුමක් කියලා හිතලා මේ කක්ක ටික අන අන ඉන්නවා. අර කක්ක කරගත්තා. මේ පැත්තේ අවකාශය තියෙනවා කිසිම ගැටයක් නැහැ, මුලක් නැහැ, මැදක් නැහැ, අගක් නැහැ. කෙලස් නැහැ, ගෝචර වෙන්නේ නැහැ. ඉතින් බුදුහාම කියනවා ඕක පෙන්වුවාට පස්සේ මේක දිගේ වැඩි තොරන් ගහන කිව්වොත් අරක නොබල ඉන්න chance එක තව වැඩි. ඒ නිසා ඔය දැන් මොනවාක්වත් විනිශ්චය කරන්න එපා. අනිච්චන් දුක්ඛම් බලන්න යන්නත් එපා. මොකක් හරි ඔය බලන්න හිටපන්. ඔබට තේරෙව ඔය අනිච්චන් දුක්ඛම් අනාත්තම් මේ මුළු පරිසරයෙන් මුළු අවකාශයෙන් 104ක්වත් නැහැ. 96ක් තියෙන හිස්තන පේන්නේ නැත්තේ මොකෝ. පිටිපස්සේ ඉඳලා විඥානේ සෙල්ලම් කරනවා. ඒ විඥානේ දෙන ලණුවක් තමයි මේ පේන දේ නලියනවා. පේන දේ වෙනස් වෙනවා. පේන දේ පාලනය කරගන්න බෑ. නමුත් මේ පේන දේ පාලනය කරන්න බෑ උනට මේ නොපෙනේ නෑ. හිස් බව මුදටෝම පෙන්වනනේ ඒක නෑ කියලා හටගන්නක් නැත්තම් විනාශ වෙනවා. වෙනස් වීමක් නෑ. වෙනස් වීමක් නැත්තම් දුකක් නෑ. නමුත් අපි හිතේ යන්නේ නැතිකම. හිතේද අපිට මේ විදිහට ගිහිල්ලා අපිට කවදා හරි මේ ඇති දෙයට සාපේක්ෂව නැති දෙයට හිත යයි කියලා කවදාවත් යන්නේ ඒක බුදුහාමුදුරුවෝ සාධක කරලා කියන. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ ඔතෙන් ගියාට පස්සේ ඔය කක්ක කරපේක අනානහිට පේක තමයි කෙරුවේ. ඒකෙන් තමයි ඔතෙන් ආවේ. දැන් ඕක බලලා ඔකට සාපේක්ෂව සාපේක්ෂවත් නෙමෙයි. මේක 104ක් නා 194ක් හයක් අරක තියෙන්නේ. මේක පොඩ්ඩක් බලපන්. හැබැයි ඒකට කියන්න දෙයක් නැහැ. කියන්න දෙයක් නැහැ. නමුත් කියන්න දෙයක් තියෙනවා. මේ නලියන දෙයි කිස්තේ බලනකොට මේ කොච්චර කැත වුණා නලියන් දෙද අදින්නේ කාගේ ශක්තිය කියන්නේ මගේ මනාපේද මගේ එජෙන්ඩා එකද මගේ හිතසෝ පිණිසද නෑ මම කාටද උදාස නිසා මෙච්චර ලස්සනට පේන මේ මේ වාහන නැති පාරතියේදී අර ට්‍රැෆික් ජෑම් එක තියෙන ASCII කියලා හෝන් ගහගෙන කෑ ගහගෙන මැරෙන්න හදනවා මේ ලස්සන මේ හයිවේ පාරතියේ තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්තේ මොකද? ඒ කෙනාගේ දෝෂයක් නිසා නේ විඥානේ හැම වෙලාවෙම මේක දෙකට බෙදලා ඇති නැති ભેදේ හදලා ඇති එක දෙකේ නඩු කියනවා. ඉතින් හිතනවා මේක අනිච්චන් දුක්ඛම් බැරිලු විශාල ශ්‍රේෂ්ඨ වැඩක වගකීමක් කියලා ඇත්ත තමයි විඥානේ ලොකම ලනුවක්. මේ හිස්ට් එක තියෙනවා. කවදාරි දැක්කොත් මේක සංසාරේ කොච්චර නිවනට පයින් ගහලා තියෙනවද කියලා. කොච්චර මේ වස්තු අත ගන්න කියලා අවකාශයට පයින් ගහපු සාපේ නේද මේ අපිට තියෙන්නේ කියලා. යමක්කමක් තියෙන එක අල්ලගෙන ලොකු පුංචිකම් පොසත් දුප්පත්කම් ලස්සනව ලස්සනකම් බැලුවට පුත්‍රයේ තියෙන හිස්තනන මේකේ තරගවලට නිතරපත් වෙන්න වෙන්න වාද වෙන්න වෙන්න අරක බලන්න තියෙන chance කරන තියෙන එක ගියා ගියාමනේ කවදා හෝ බුදුගණක් කල මේ දෙකට සමහිත දාලා මේක දිගේ වැඩි තරංග ගන්න යන්න එපා කතා කරන්න යන්න එපා ප්‍රපංච කරන්න නැතුව හිතියොත් එනේ මගේ හිත මේ පැත්තට ඇලර්ජික් කියලා ඒ මගේ වැඩක් නෙවෙයි. ඊට පිටිපස්සෙන් නූල් ගසනවා එක්කෙනෙක් ඉඳගෙන. මෙච්චර ලස්සන තියෙන මේ හිස්තන තේදී ඇයි මේ පැටලෙන්නේ කියලා බලා ගන්න පුළුවන් වුණොත් ඊට තේරෙන පටන් අරගනි. මේකට බුදු කෙනෙක් කර මට කල්පනා නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වත් විඥානය ඒ තරම්ම ට්‍රිකි. ඒ තරම්ම ෂඩයි. ඒ තරම් මායාවී. ඒ තරම් චපලයි. ඒක කරන හැම එකක්ම විඥානේ මේ අපි දාස භාවයටපත් කරගෙන අපි ලව්වා කතා කරනවා. අපි ලව ක්‍රියා කරනවා. අපි ලව හිතවනවා. හිතලා අර නලියන ටිකත් එක්ක ඒක උදාහරණයක් වශයෙන් කියනවා පිටිවසෙන් සතෙක් කියලා හුණෙන්ගෙන් අල්ලපු ගමන් උන වලිය කරලා දාලා දూరుනවා. වලිගේ නටනවා සතේ පණ දෙනකොට එනක සතට අග්ගල හුණෝයිකට යනවානේ. ඒක හුණට හැංගෙන්න පුළුවන්. එච්චරයි. මේ මේ සංසාර කියන්නේ ඔච්චරයි. මේ නලියන හුණු වලිගේ අල්ලන්න නටනවා. ඕක නලියවට ඔක පණ නැහැ. කාව අල්ලන සතාටත් වලිගේ විතරයි අහුවෙන්නේ. වුණ බැලලා. බුදුහාමරෝ කියනවා මෙච්චර දේවල් රූපේ ගෙවම් කළා රූපේ සංඥාව ආවට පස්සේ ඒ රූප සංඥාවත් එක්ක අපි නටන්න ගත්තොත් අර කවදාකවත් අවකාශය දැක් ගන්න හම්බෙන්නේ රූප සංඥා හරි ගැඹුරු ධර්ම. නමුත් ඇසමුවා කරනවා නොමගේ අරිනවා ඉෂ්ඨන දැක් ගන්න. ඉතින් ඉෂ්ඨන දැක්කට පස්සේ අර අසරණයි තේරෙනවා හරි පාළුයි. ගන්න දෙයක් නැහැ. ඊට මිට වැඩිය හොඳයි මේ තියෙන කුණු කන්දල විවේචනය කර කර ඉන්න එක. බෙද බෙදා ඉන්න එක, හදා හදා ඉන්න එක. කෙරුවෙත් ඔච්චර තමයි අපි මෙතෙක් කරන්නේ. කවදා හරි හැරුණොත් එහෙම නෑ මේ හිත සාපේක්ෂව ආජට අවකාශය කියලා කියනවා. ගැට නැති අවකාශයක් තියෙනවා. මේ ගැට කොට ගැට ලියනවට වැඩිය මේ අවකාශය දිහා බලනකොට ඒකට දක්ෂකම කියලා කියන්නේ භාවනාවේ. භාවනාවෙන් තමයි ඒ දෙන්නම අඩු කරගත්ත එක. අවකාශයත් එක දැකලා එයි මගේ හිත මේකට යන්නේ නැත්තේ. මම කරන දේකුත් නෙවෙයි අනුන් කරන දේකුත් නෙවෙයි මම ආත්මයක් කියලා වශයෙන් සමහර වශයෙන් ගන්න මේ විඥාණය හැම වෙලාවෙම ඇති නැති ભેදය හදලා පුංචි ඇතියක් 104ක ඇතියක් හදලා ඒකේ මුළු ජීවිතේම හිර කරනවා. හීනෙමත් හිර කරනවා. මායාවෙමත් හිර කරනවා. මිරිගුවෙත් එතන හිර කරනවා. එතකොට නැති දේ බලාගෙන කවදානම් මේ අමනයා මස්සද්දට අඩුව දෙනා වෙනුවට මනමේ කුමාරට කඩුව දෙයි. දෙන්නෙම මස්සද්දට. කඩුව දෙන්නෙම මස්සද්දට. කොපුව දෙන්නේ මනමේ කුමාරයාට. මේ කසාද කුමාරයා. සූසට කලාව දන්න. දෙන්නේ උනට මස්සද්දට. මේ මස්සද්ද තමයි යතන ඔය පේන තේන ඒ වෙලාවේ මොනවද තියන වගේ පේන ගෙති. ඒක දිගේ අදගෙන යන ඌණවලිගේ දිගේ දුවනවා. එතකොට ඌණ ගිහිල්ලා. ගියා ගියාමයි. ඉතින් කවදා හරි ඒක බුදු කෙනෙක් හිටියට වැඩක් නැහැ. ඒක තමන් ඒකට ට්‍රැක් එක මාරු කරන්න බමට සිග්නල් දාලා කපන්න දකුණට. එච්චරයි ඒකට තියෙන ක්‍රමය. අපිට සිග්නල් දාගෙන යනවා මේ පැත්තට යන්න වගේ තමයි යන්නේ කියලා. අහුවෙච්ච ගමන් කපලා දැම්ම මේ පැත්තට. ඒකට හයිවේ එකක් හම්බ වෙනවා. කවුරුත් නැහැ. ගිහිල්ලා බලන්න පුතුමාගෙන කාදා පිරෙන්නෙත් නැහැ. ඒ මේ ඉන්න හරිය රණ්ඩෝ තියෙන මේ පැත්තනේ. අර පැත්තට යන්න. දැන් අපි යන ඊගාව කෑම. මේ සූත්‍රයේ දුක ඉපදීමට හේතුව සහ නිරෝධය ඉගෙන ගන්නවා. දුක නැති කිරීමේ මාර්ගයද උපරි අවිජ්ජා සංකාර විඥාන පස වේදනා උපාදාන ආරම්භ ඉන්ජන පිළිවෙත දැනීම how do you link this with the eightfold path මේකද සම්මා දිට්ඨිය තමයි මේකට කියන්නේ සම්මා දිට්ඨිය ඊට පස්සේ එන සම්මා සංකල්පවලදී අපි කාරණා තේරුම් ගත්තද කියලා අපි කරන කතාවෙන් තේරෙයි අපේ හිතවිලි වලින් තේරෙයි ඒ තියෙද්දිත් අර කක්කාවටම හිත යනවනම් වුණු වලිගෙට මෙහිත යනවනම් ඉතින් සෝරි තමයි බලන්න එතකොට ඌණ පැනලා ඌණ පොඩ්ඩක් අල්ලගන්න බලන්න. කක් අතහැරලා දාලා මේ හිස්තන අල්ලන්න බලන්න. හිතන අල්ලන්න පුළුවන් කියන එක නෙමෙයි ව්‍යාකරණ අනුකූල වැරදි. අන්න එතෙන් ගිය දවස් තේරෙයි අපි මෙතෙකල් හිතපු හැම හිතවිල්ලක්ම තණ්හාමාන දිත්තේ. නොහිතා ඉන්න හැම වෙලාවකම යන්නම් බේරලා ඉඳලා තියෙනවා. කතා කෙරුවා නම් හැම කතාවක්ම තණ්හාමාන දිත්තේ. කතා නොකර හිට වෙලාවේ බේරලා තියෙනවා. ක්‍රියා කරා නම් හැම ක්‍රියාවක්ම තණ්හාමාන දිත්තේ. ක්‍රියා නොකරපු වෙලාවේ පොඩි chance එකක් තියෙන අවකාශයට යන්න. ඒ නිසා හොඳ වැඩ කියලා පැත්තක තියේදී මේ නොදැන කරන හැම දෙයක්ම Tamanට අහේනිය පිණිස හිතිනවා මිච්ඡා පනිහිතං සිත්තම් පාපියෝනම් තතෝ කරේ. මිච්ඡා පනිහිත හිත කියලා කියන්නේ සම්මාදිට්ඨිය නෑ. ඊට පස්සේ නෑ හැම හිතවිල්ලක්ම හැම වචනයක්ම හැම ක්‍රියාවක්ම ඒකාන්තයෙන්ම කක්කා. අඩු ගන්න දැන් මේ බඩේ මෙච්චර අන්තට්ටු ගානක් තියෙනවා. බොක්කේ මෙච්චර මැටි ගානක් තියෙන කියලා තමන්ගේ බඩේ තියෙන මැටි ගාන ටික දන්නවනම් මැට්ටේ කොට ඒකත් ලොකු දෙයක්. ඒකවත් දන්නේ නෑ. ඉතින් බුද්ධ ජානන්සේ ඉතල කන්නාඩියේ මූණට අරනවා ඕටු ටිකක් තියෙනවා පොඩ්ඩක් කියන්නේ. නැහැ ඕටු ටිකක් තියෙනවා. කියන්න හොඳ නැහැ. ධර්මංශක මොකද තමයි කන්නාඩි මූණට. නෑ පොඩ්ඩක් බලන්න. සී. වැත්තේ කරලා පීලා දාගන්න එකයි කරන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ නැහැ ඕටු කැල්ලක් තියෙනවා. වෙනුවට පස්සෙත් ඉතින් අයින් කරන්නේ නැත්නම් දැන් මොකද කරන්නේ? ඒකලත් ඒලා රූපසුන්දරි තරංගයට යන්න හදනවනේ. කැල අයින් කරගන්න නේද ඊට පස්සේ කතා කරන දැන් ඔක වෙනුවට පස්සෙත් සංකල්ප පහළ වෙන්නේ නැත්නම් වචන පහළ වෙන්නේ නැත්නම් කර්මන්ත පහළ වෙන්නේ නැත්නම් මිච්ඡ ආජීවය ගැන තේරුමක් නැත්නම් ඉන් කෙලමෝලෙන් දමලා නැත් වැඩන්නේ බුදුජානසේ දික්ටි හදලා දෙනවා ඊට පස්සේ යano වෙන සංකප්ප පාචා කම්මන්ත ආජීවය හතර ඒකාන්තෙම තමන්ගේ වගකීම තියෙන. ඒක තමයි මම කියන්නේ හොඳ දේ හම්බුනාට පස්සේ අර පරණ දන්න දේ අතහරින්න කැමති නැත්නම් අන්දේකට මැණික් විකුණන්න හදනවා වගේ. අන්දේකට මේ කුණු රෙද්ද කොයි සුදු රෙද්ද කොයි විකුණලා කුණු රෙද්ද වෙන්නලා කිව්වොත් මේක බොහොම වටින එක. ඉතින් අන්දර නෑ නේ ඒක බලාගන්න නෑ ඉතින් ආයෙක ගන්නවා. ඒ නිසා ඒක දැනගත්ත දේ ඉදිරියට යනකොට සංකල්පවලම වෙනසක් වෙනවා. සංකල්පවලට ආසන්න කාණිතා සම්මාදිට්ඨිය මේකෙන් ගොඩාක් වෙලාවට මේ සම්මාදිට්ඨිය තමයි ගොඩාක් හරි පාරද නැද්ද කියන එක දැනගන්න පොඩි මාලිමා කට්ටක් වගේ එකක්. නැත්නම් ලොක් කරලා බලන කණ්ණාඩියක් වගේ එකක් නැත්නම් මූණ බලන කණ්ණාඩියක් වගේ එකක් දුහමර අපේ අතර තියෙන එකයි කරන්නේ මේ. සාමාන්‍යයෙන් අන වචනය කියලා ක්‍රියාවක් තණ්හාමාන චිත්තයට මිච්ඡාපණ හිත හිතේ මිච්ඡාපණ හිතං චිත්තං පාපියෝ නම් තතෝ කරේ හිත හිත මිත්‍යා දෘෂ්ටිය නම් ඒක තමයි මනෝපොබ්බංගම ධර්ම මනෝසිතා මනෝමය මනසාචේ පසන්නේන කදුට්ඨේන දූෂිත නම් පදුත්ත නම් මිච්ඡාපනිතයි ඒක මොනම දෙයක්වත් ආයේ මිච්ඡදිත්‍ති නම් වචන ක්‍රියා සම්මාදිට්ඨිය උනොත් කරන්නේ නැති වෙන එක හුඟක් වෙලාට සම්මාදිට්ඨිය දන්නවා මේ වැඩේ කරොත් මෙච්චරක් තියෙනවා මේ වැඩේ කරොත් මෙච්චරක් කියලා එයාට එයාට දැනගන්න පුළුවන් සම්මාදිට්ඨිය වැඩි වෙනකොට සම්මාන දිට්ඨිය අඩු වෙගෙන අඩු කරන්න තමන්ට ඉඩ දෙනවනේ දැන් මේක කිරොත් මේකයි මේක තිරොත් මේකයි කියලා දැනගන්න එපයින් ඉස්සර වගේ වහපියක් නැතුව දඩස් කළා පණින්නේ නැහනේ. එයාට නිකන් පෙන්ලා දෙනවා මෙන්න මේ දැන් මෙන්න මෙච්චර ඔප්ෂන්ස් තියෙනවා විකල්ප තියෙනවා. මේක මෙහෙමයි මේක මෙහෙමයි මේක මෙහෙමයි අත්දැකීමක් තියෙනවා දිට්ඨියක් තියෙනවා. ඒකට තමයි හදිසියක් නැන්නේ මේක ඉක්මනට ගන්න ඕන කියලා. ඒ ගන්නව නැන්නේ තණ්හා වෙන්නේ. විවිධියෝ කල්පනා කරලා බලනකොට තමයි අර වෙනදා තරම්ම මේ කොරස් කටේ අත දාගන්න බැරි තක්මුක්කක් මොකුත් නැහැ. ඊවසීම තියෙනවා. තෝරගන්න පුළුවන්. ඒත් එක්කම එතනම ප්‍රතිඵල වෙනකොට ටික කාලෙකින් තමයි තේරෙනවා මේක ගිය පාරත් දැන් තියෙන ඔප්ෂන් එකක් අතර සංසන්දනයක් වෙනවා අචේතනික යනවා අචේතනික යනවා කියන්නේ බෑ යවෙනවා කියලා කියන්නේ අචේතනික යනවා නම් ඉතින් ඒ කියන්නේ ගස් කොළන් වලින් නිවන් දකින්න පුළුවන් ගස් කොළන් නිවන් දකින්න පුළුවන් ගස් කොළන් වලින් අචේතනිකව නම් යැවෙන්නේ ගස් කොළන් වලට නිවන් දකින්න පුළුවන් වෙන්න එපා අචේතනික මිනිස්සේ අචේතනික මිනිස්සේ කියලා නෑ ඈ? <laughs> රාජන්නාන්සේට ඕන තරම් චේතනා තියෙනවා. ඒ චේතනා උන්වහන්සේ දන්නවා. නැත්නම් රාජන්නාන්සේලාට පිටිපස්සේ වඩින්න, තව කෙනෙකුට බණක් කියන්න කොච්චර දෝ චේතනා එන්නේ. ස්වාමීන් වහන්සේ මේ පිළිතුරු රිට්‍රීට් එකේ කිව්වනේ අපිට අර මම ප්‍රශ්න ජීවිතේ කෝපයක් හදන්න කොහොමද කියලා අපිට කිව්වේ අචේතනිකව ඉන්න හේතුව නිසා කරනවා චේතනාවක් නැතුව හේතුව අපු නිසා ක්‍රියාව වශයෙන් ප්‍රතිචාරය කරන එක තමයි අපේ ක්‍රියාව. එතකොට එතන චේතනාව නැත්තම් අර මම ඇහුවේ හන්දරන්ගේ තේ කෝපයක් හදන්නේ කොහොමද චේතනිකව? චේතේ තීකෝපයක් හදනවා කියනකොට අපිට එක චිත්තක්ෂණයක් විතරක් නෙවෙයි. පටන් ගන්නමේ චේතනාවක් තියෙනවා, කරගෙන යෑමේ චේතනාවක් තියෙනවා, දියුණු කිරීමේ චේතනාව හැම චිත්තක්ෂණ කියලා කෝටි ගණන් පහළ වෙනවා. ඒ නිසා පළවෙනි එක ගැන කතා කරනවා අවශ්‍යතාවයට තේකක් බොනවා. එහෙම නැත්නම් කෑදරකමට තේබනවා. ඒක පටන් ගන්න චේතනාව ඊට පස්සේ වැඩ පිළිවෙල දිගට යනකම් චේතනාව කියන එක එහෙම කොටු කරන්න පුළුවන් එක චිත්තක්ෂණයක් නෙවෙයි. චේතනාවලියක් මේකේ තියෙනවා. චේතනාවලියම අවශ්‍යතාවය නිසා දාන. ඔව්. වෙන්න පුළුවන්. නෑ අවශ්‍යතාවය කියලා කියන්නේ තණ්හාව නෙවෙයි. දැන් බඩගිනි වෙනකොට කනවා. රහට නෙමෙයි. එද බඩගිනි වෙනකොට බඩගිනි බඩගිනි කියලා කියන්නේ තණ්හාවට තමයි බඩගිනි කියලා කියන්නේ. අවශ්‍යතාවය නෙමෙයි. අවශ්‍යතාවය කියලා කියන්නේ ඒ අවශ්‍යතාවයේ බඩගින්න තණ්හාව ඔක්කොම එක නං ඒ නිසා අපිට මේ මේ සංසාර ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා හිතන තණ්හාවෙන් තොරව මේ මේ ජීවිතය ඒකයි මේකයි මේ සිද්ධි දෙක දෙකක් මේ කියන එක සිද්ධි දෙක දෙකක් මේ බාහිර කෙනෙක් එක්ක නෝ කියන්න හදන මේකේම නෙවෙයි. Taman මේ ජස්ටිෆයි කරන්න හදන එකක් නෙමෙයි කියන්නේ. ඒක නැකි. බඩ පිටෙන ගිනි. එතකොට සිතුවිල්ලක් එනවා බඩ ගිනි නිසා තේකක්. ඒත් බලය. ඒකට කකුල තිබ්බා කකුල තිබ්බා හේතුඵල. ඇවිදගෙන යනවා. ඒක හැදුවා බිව්ව තිබ්බා ඉවරයි. එතකොට තණ්හාමාන දිට්ඨිය තියෙනවා. නමුත් ඒ තණ්හාමාන වලට වැඩියෙන් යන්න පුළුවන් වැඩි කෑදරකමක්, වැඩි මාන්නකාරකමක්, වැඩි වැඩි කතාවක් කියන්නේ. අඩු වෙන්නත් පුළුවන්. ඔයටත් වැඩි අඩු කරන්නත් පුළුවන්. ඒකයි මම මේ කියන්න හදන්නේ. ඔයත් වැඩි අඩු කරනකොට මිනිස්සු හැමදාම ඉපදිනකොට තේකක් ලැබෙ යුතුයි කියලා උප්පන්න සාතිකේ නෑ. මේ <laughs> අපි හදාගත්ත කොළමක් නේ. <laughs> වතුරක් නැහැ. බුදුරජාණන්සේ ඉස්ලාම් දාසේ 12000ක් එක්ක කිඹුලත් වලට වැඩපු දවසේ දැහැටි දණ්ඩක් වතුර ටිකක් ඊලම්පස කෝප්පයක් මේ පරම් පණිවිඩකාරෝ 10 දෙනෙක් යවලා සාදරයෙන් බලන ඉන්න. බුදුහාමේ මොකද්ද කරේ? කළුව වෙර අතීත බුදුර මොකද කරේ කියලා. පාත්‍රය හොදාගත්ත බාට බැස්සා. අපි දැන් කොතනද ඉන්නේ? බෙට්ටි එක අපි ළඟ සර්වන්ට් ආවේ නැත්තම් අපිට කම්ප්ලේන් කරන්න තයිසක් අපිට තියෙනවා. මොකද බෙට්ටි එක ඒ තරම් අත්‍යවශ්‍යයි සර්වන්ට් කලින් නැගිටින්න ඕනේ මූණකට හොදාගෙන මට ගෙනල්ලා දෝතිම්ම දුන්නේ නැත්නම් මට අප්සෙට්. මං කියන ඒක නෝම් එක කියලා. පිස්සුනේ. ඒක නෙමෙයි නෝම්. අපි කියනවා දැන් පාත්‍රය ගත්ත පාරට බැස්ස කිව්වනේ. ඔව්. එතකොට පාත්‍රය ගත්ත පාරට බැස්සා. ක්‍රියාවලිය සිද්ධ වුණා. ඒක උනේ අචේතනික. සාමාන්‍ය විචරිතවල. නෑ ඒ බඩගින්න නිසා කරන වැඩක් ඒක. ඒකත් එහෙමයි ස්වාමී. ඒකේට වැඩිය මං කියන්නේ වෙන ලෙවල් තියෙනවා මේකේ. දැන් හිරන්ති කියපදක් අපිට කරත හැකි වෙන කෙනෙක් සම්බන්ධ කරගත්තොත් මේ කොම්ප්ලිකේට් වෙන නිසා මම ගත්තේ අපි මේ හිතාන ඉන්නවා මේක අපි කරන අචේතනික. නමුත් අපේ ලයිකින්ස් ඇන්ඩ් ඩිස්ලයිකින් අපේ හැබිට් එකයි තීන්දුව කරලා ඉවරයි ඊට කලින්. මම තේක හදාන්න බොන්න ඕනේ කියන එක නිසා අපිට ආයෙත් දාගන්න ඉස්සෙල්ලා තේකට අවශ්‍ය බටු ලෑස්ති කරලා තියාගන්නවා. තේකක් හදන්න ඕනේ කියන එක අපේ සෙට් නෝම් එකක්. it's it's a must ඒක ඒක ඒකද ඒකද nature එක දැන් ඇගේ වෙහෙස වෙලා ඉර බැහැගෙන යනවා හේතුඵල ඉර දැස්සා කළුවර වුණා ඇඟට හිටු වුණා ඇඟෙන් පණිවිඩයක් ආවා නිදිමත කියලා දැන් ඔළුව <laughs> තියන්න ඕනේ ඔළුව තිබ්බා ඒක තණ්හාමාන දික්තියට වැටෙනවා ඒ හේතන වැඩ පිළිවෙල තමයි. තම කොට්ටේ කොළුව තියන්න ඕනේ, ඇඳකපු තියන්න ඕනේ, ක්විල්ට් එකක් තියෙන්න ඕනේ. ඒව ඒ වගේ අපි හිතාන ඉන්නවා මොකද්ද රාමුවක්. <laughs> ඒක ඒක අපිට කතා කරන්න මොනවාක්වත් අපිට රෙස්පොන්සිබිලිටි එකක්වත් මොකුත් නැහැ. දැන් බබෙක් දිහා බලන්න. උඩට කිරිබීපු කාණ නිඳ යනවා. අම්මා අතේ හිටියත් එකයි, කරේ හිටියත් එකයි, බිම තිබ්බ එකත් එකයි. ඒක දිහා බලනකොට අපිට කිසිම චෝදනාවක් කරන්න දෙයක් නැහැ නේ. මොකද ඌ කරන්නේ අට natural need. වයසට ගිය ගමන් අපි මොකද්දෝ සෙට් එක ජීවත් වෙන්නේ. මට මේ දේ මෙහෙම විය යුතුයි කියලා. ඒකලා අපි ඒක නෝම් එකක් කරගෙන කියනවා මේ මුළු රට මෙහෙම වෙන්න ඕනේ. මේ දුප්පතුන් නැති ලෝකයක් හදන්න අපි දේශපාලන තලස්මක් හදන්න ඕනේ. මේක ආර්ථික හදන්න ඕනේ. මේ කොහෙදෝ කවෙන්ද මේ తాවකාලික ඉගෙනගත්ත මේ පාඩමක් අල්ලගන්න නැත්නම් අපේ ලයිකින්ස් ඇන්ඩ් ඩිස්ලයිකින් අල්ලගෙන හැබිට් එකක් අල්ලගෙන එහෙම නැත්නම් අපේ මේ පෞරුෂත්වයක් අල්ලගෙන අපි මේ කතා කරන්න පටන් අරගත්ත ඊපස්සේ අපිට මතක නැහැ අපි ඉඳලා ආපු තැන අපේ නෝම් එක. ඉතින් පුළුවන් තරම් බුදුසසුන ගන්නේ මෙව්වයිදී down to earth. වෙච්ච තරමට wastage එක අඩුයි. global warming අඩුයි. luxuries අඩුයි. utilization consumerization අඩුයි. utility. ඒක කරන්න තියෙන බින් හිඳ විතර නෙවෙයි. එච්චරයි කරන්න පුළුවන් අඩුම කෙලෙසි. bare minimum. So that is my norm. I must always try to reduce the wastage. do utility that is also due to my past karma. But I do the minimum. I try my minimum. Don't expect anything. එතකොට අපිට තියෙන හැමදාම ටයිටනින් බෙල්ස් යන්න පුළුවන්. ඕනට වැඩි ගම අත්කලම තානුවෙට යනවා. වැඩිපුර බලාපොරොත්තු ගම කාමසුකල්ලි කාණ්ඩ යනවා. අද මධ්‍යම ප්‍රතිපද හෙටට බලපාන්නේ. අද ඒක මෙතෙන්දි බලා ගන්න ඕනේ naturally what is coming. පිරිමහා ගත්තා ගියා. එහෙම නැතුව මේ මෙහෙම කරනවා මෙහෙම කරනවා කියලා අපි අය ඉන්නේ මේ හදාගත්ත කෘතිම ලෝකෙක. මං කියන්නේ ඕක කඩන්න බෑ. ඕක කඩා ගන්න අපේ කොන්ද බල නැහැ. අපි ඒක ජස්ටිෆයි කරන්න හදනවා tie බුදුහමතුත් තාකි කරගෙන. බණක් දාගෙන. ඒකට බුදුහමතුරු අහුවෙන්නේ නැහැ. බුදු උන්වහන්සේ රජපෞලෙන් බැහැලා පාත්‍රේ පාට අරගෙන බැහැලා කිව්වා මිච්ඡර නම්බුකාර ජීවිතයක් නැහැ කියලා. මේ ඒ මම පින්ඩ පාත කරන වදිනවා විතර සම්මුකාර ජීවිතයක් නැහැ. ඊට පස්සේ නැහැ ඉතින් ආය කාටවත් ඇඟිලි ගහන තැනක් නැහැ. ඉතින්සේ කිසිම දෙයක් ක්ලාස් එකක් මේන්ටේන් කරලා නැහැ. ඕනෙම වෙලාවක පළසක් උඩ රජ මාලික රජ රජාටත් ඉස්ලා යන්න පුළුවන් පින තියෙනවා. පිනක් තියෙනවා ඇබිලිටි එකක් තියෙනවා. ඒ වගේම පුණ්‍යදාසි දෙන දේ උනත් අරගෙන වළඳලා පැත්තකට වෙන්න පුළුවන් තරම් හම්බල් නොස්ටිය තියෙනවා. ඒක උන්නාදර ෆ්‍රික්ෂන් එකක් එන්න විදියක් නැහැනේ. අසහනයක් එන්න විදියක් නැහැ. අපි එමුනේ අපිට අර අස්සයට මේක දැම්ම වගේ අපි මෙච්චරයි පේන්නේ අපිට. අපි පුළුවන් තරම් try කරනවා මුළු ලෝකෙම ඕක ඇතුළට දාගන්න. ඉතින් වෙන්නේ මොකද්ද අපිට අනිත් පැත්තට ගිය ගමන් වෙහෙසයි. මේ පැත්තට ගිය ගමන් වෙහෙසයි. මොකද අපි පොඩි නැරෝ පාත් එකක. ඒක තමයි මේ විද්‍යාවෙන් කාපු කෑමන අපි. ඒක දුන්නා ඔක්කොම පොත්තමත් අදකල පමණේ සියල්ල හම්බ වෙයි. ඔබ යා කන්ඩිෂන් කරලා කාමරයක් හදාගනි. යන්න එන්න වාහන හදාගනි. ඔබ මොනවාක් කල්පනා කරන්න එපා. ඔක්කොම බොත්තම් තද කල්පමණින් හම්බේ අනිත් අන්තිම රෝබෝ කෙනෙක් වෙනවා මිනිහා. දැන් ඒක වේගන යනවා. තව ඉස්සරහට යනකොට ඔබ බොහොම ප්‍රකටව සිද්ධ වෙනවා. කිසිම තැනක මිනිස්සයා අර නියුරොබික්ස් පාවිච්චි කරන්නේ නැහැ. මේ වෙලාවට අවස්ථාවට කරන්න දේ මොකක්ද? මොකද අපි කියන්නේ ඒක කියන PN ගේ වැරද්ද ඒක. මේක කියන්නේ ලෝයේ ගේ වැරද්ද. මේක ડોක්ටර්ගේ වැරද්ද. මේක අපේ MP ගේ වැරද්ද. ඉතින් වටේ කට්ටියක් හිතා හරි ගැසලා තියාගෙන අපි ඉන්න නමුත් අපි කරන හම්බ කරන හරියක් ওই වටේ කට්ටියට කමුරන්න දෙන එක තමයි කමුරලා දෙන එක තමයි අපි කරන්නේ. ඉංගන ජීවිතේ ඒක එකලා ජීවිතේ තනි ජීවිතේ අලත්තන් යදිදන් සාදු නාලත්තන් සුන්දරාමිති උබයේ නේවතෝ තාදී රුක්ඛංග ප්‍රතිවත්තති ඉස්සරහට වෙන්න පාත යනකොට උඳ බුරියාණෝ නුනීක කමුණන අලත්තන් අධ්‍යන් සාදු නාලත්තන් සුන්දරාමචි. ඒගොල්ලෝ කිව්වොත් අද කෑදා පින්න වාත නැහැ. සුන්දරයි මොනවා කියන්නේ? උබයේනේව සෝතාදී. ලැබුණත් නොලැබුණත් ඒ තාදී ගුණය දිනව ගහක් ළඟට ගිය මිනිහෙක් අනේ මේ ගහේ ගෙඩි නැතුන උකේ මුක් මැරලා වෙන ගහපම් මේ ගහට මට මේ ගෙඩියක් දුන්නා කියලා බැනලා වැඩක් තියෙනවා. නැත්නම් ඉදීච ගෙඩි ටිකක් තියෙනවා. අනේ ඔබ වාගේ අම්මට තාත්තට වැඩිය හොඳයි කියලා හරි ඉස්සුවේ කරගත්තේ ගහක් ළඟට ගිය මිනිහෙක් වගේ. ලැබුණත් හොඳයි නොලැබුණත් හොඳයි. ඒක තමයි බුදුහාමගේ crux of the meaning. අපි මේ කරන්න හදන්නේ මොකද්ද? දැන් මම හදා ගන්නවා ඒකත් එකක්. අපි ඊගාව પરම්පරාවට මොකක්ද දෙන්නේ? ගෝලයකට මොකක්ද දෙන්නේ? ආදර්ශයට මොකක්ද දෙන්නේ කියලා බැලුවොත් අම්මෝ පිස්සුවක් හදාගෙන ඉන්න ලෝකයක් අපි ළඟ තියෙනවා. තනි කර හදාගත්ත ගොලෝවක් ඇතුළේ ඉඳගෙන ඒ බිත්තර සිවිය කැඩෙයි කියලා ඕක අරහක ගන්න තමයි මේ තටමන තටමිල. අපිට තියෙන හැකියාවල් දන්නවා. අපිට තියෙන ශිල්පේ දක්ෂකම් දන්නවනම් මේ මොන තුච්ච පිටර දිවිය ගැන මොකටද දන්ටන්නේ? එළියට බහලා බලන්න. ලෝකේ ඕනම දෙයකට හැඩගැහෙන්න පුළුවන්. කොහොම අපි එහෙම එහෙම මේ මේ සෙල්ලක්කාරකම. අපි බලන්නේ කොච්චර හරි අර බෙන්ස් කාර් හදලා කියනවා මේ ඉතින් ඊට පස්සේ කට්ටියට දික්කසාද වෙන්න ඕනේ නැහැ. ඉස්සරහ සීට් දෙකට ටෙම්පරේචර් දෙකක් කරන් දෙන්න එයා කන්ඩිෂන් මැෂින් දෙකක් දාලා තියෙනවා. එයාට 23 එනකොට මෙයා 24 වුණොත් දික්කතද වෙනවනේ. දැන් මෙයාට 23 ගන්න පුළුවන් මෙයා 26. ඉතින් බෙන්ස් කම්පැනි කොච්චර ක්‍රියේටිව්ද නේ? ඔන්නෝකටයි ක්‍රියේටිවිටි කියන්නේ. ඉදායි අර ඉතාලි හාමුදුරුවෝ කියනවා එයා ගියාලු අනුරාධපුරේ. ඉතින් කියනයි බස් එක යන මිනිස්සු එකම සාඩින් එක වගේ තැම්බිලා යනවා. අපේ ක්‍රියා කන්ඩිෂන් එකේ ටෙම්පරේචර් එක එහෙම වෙච්චාම අපි නටන නැටිල්ලයි අරක මොකක්වත් නැහැ දූවිලි කාගෙන අර මනස හොඳට බුලත් ටිකක් කාගෙන හතුරෙන් යන හැටි බලනකොට අපි කොහෙද ඉන්නේ කියලා හිතනවා කියලා. අපි කොහෙද ඉන්නේ මේ මොකටද අපි මේ ඉදිරි බලාගෙන ඉන්නේ මොකටද? මේ මිනිස්සු දෙන ආදර්ශේ. ඉතින් අපි මේවට යන්න යන්න වෙන්නේ මොකක්ද අර ලෝකේ තියෙන දුක, ප්‍රകൃතිය, එහෙම නැත්නම් අපි කියන ස්වභාවයෙන් පුළුවන්තරයින් වෙලා අපි ඔක්කොම ධර්මයේ ඔක්කොම හදාගන්න හදනවා අපිට ගැළපෙන ක්‍රමයට හදාගෙන ඉන්ටර්ප්‍රීට් කරන්න හදනවා. අත් ලෝකයේ මුන්නම දෙයකටවත් ආණ්ඩුවට කරන්න පුළුවන් එකක් නෙවෙයි. පුළුවන් නම් හොඳම දේ අපි සතු විඳින්නත් ඕනේ යම් ප්‍රමාණයකට කණ්ඩ බොණ්ඩ ඕනේ කියලා පුළුවන් තරම් බලන්න ඕනේ. මේ down to earth be at home තියෙන දෙයකට ප්ලග් වෙලා ඉන්න පුළුවන්කම තියෙනවා නම් ඒක සල්ලි වල කොහොමඩක්වත් ගන්න බෑ. ඒකේ මානව දයාව තුල ඇත්තට මේ මේ අපි ওই හිතානේ රාම තුල කිසිම මානව දයාවක් අපි දැකලා දන්නේ නැහැ ඉතියෝපියාවල මොකද වෙන්නේ කියලා. අපි දන්නේ නැහැ අපි මේ ගත කරන ස්කෝපෝගේ ජීවිතෙන් සතාව කී දෙනෙක් පෙළෙනවද කියලා. අපිට හිතෙන්නේ නැහැ උන්ටත් පුළුවන් නම් මුල පාම්බැරණ කේක් කපලා අපිත් හදාගත්තේ. අපිනේ ඔන්න මං යනවා කියලා යනවා. නමුත් බුදුජානකගේ ක්‍රමයේ හැටියට මුත්widetildeව හදා බෙදා ගැනීම සම්මාදම සාංගිකේ හැම කෙනාටම පිටිල යනවා ඒක අපිට හිතා ගන්න මේකට කියන්නේ মালටිප්ලයිෂන් කියලා බුදු කෙනෙක් බුදු වෙච්චාම අද වගේ දවසක බුද්ධ පූජා ටොන්කියක් පූජා වෙනවා ඉදුප්පත් මිනිසුන්ට ගන්න හම්බෙලා කුරුල්ලන්ට කප්ටන්ට ගන්න හම්බෙලා ඉන්නේ හොඳම ටිකනේ ඊට පස්සේ කුරුල්ලෙකුට යනවා ඉංගන්නේකට යනවා ඉතින් අර මේ මෙල්බන් වලින් දැජි හවුතුරු බණ කියනකොට කියනවා එතකොට අපි මේ සුද්ධ පූජා වෙනවා අනේ මේ වෙලාවේ ලෝකේ කී පොළක කොච්චර බුද්ධ පූජා පූජා වෙනවද? තාපොඩ්ඩින් අපේ අපේ වතට හම්බ වෙනවනේ. මේ හම්බෙන්නේ බුදුහාමුදුරන් ගෙන්නේ අදිෂ්ඨානේ. මේ මොකද බුදුහාමුදුරෝ අපි නෑ එයා කියන්නේ බුද්ධ පූජා අපිට දෙන්න හිතන්නේ මොකද්ද? අපි බුදුහාමුදුරෝ පාරමිතා කරන කාලේ බුදුන් දීපු දාන ගොඩක් කාලා ඇති කියලා. ගෝස්තන් වහන්සේ විතර දානේ කාලා ඇති. දැන් පාරමිතා පිටු ගස්කල්ලෙක් නෙවෙයිනේ. අපි සම්බන්ධ ඒ නිසා අපිට බුදුන් දකින්නකොට නිකන් දෙන්න හිතෙනවා. ඒක අපි ලොකු පිනකට කරනවා. ඉතින් ඒ අනුව කල්පනා කරලා බලන්න බුදු කෙනෙක් ලෝකෙට පහල වෙනවා කියලා කියන්නේ මොන තරම් සාන්තියක්ද? පෘථග්ජනයෙකුට කොච්චර වස්තු හම්බුණත් කවදාකවත් සමසේ විදීමක් ගැන යාට හැඟීමක් එන්නේ නැහැ. ලොරෙන්ස් කර්ව් එක හැමදාම මෙහෙම තමයි යන්නේ. කෙලින් වැටෙන්නේ නැහැ. අද ආර්ථිකයේ බෙදලා තියෙන හැටි බලනකොට ඒ ඒ ආර්ථිකයේ ඉහළම ඉන්න ටිකේ කට්ටියගේ නීති විතරනේ අද ලෝකෙ පිළිගන්නේ. අර යට තට්ටුවේ ඉන්න මිනිස්සු ඉන්න කතා කරන්න අයිතියකුත් නැහැ මොකුත් නැහැ. ඉතින් මේ මිනිස්සුම වැඩි හරියක් ජනගහනේ ඉන්නේ අපිට මතකක් නැහැ. ඒක කරන්න බෑ. ඒක නිසා අපිට පුළුවන් නම් ඉල්ලගෙන යන්න ගන්න එපා දුක පිටින්ද. නමුත් අපි මතක තියාගන්න මේ හීන ලෝකයක අපි ඉන්නේ. අපි හදාගත්ත වීදුරු කූඩුවක ඉන්නකොට ගලක් වැදිච්ච දවසේ කුඩු කුඩු බබා. ආය මොකක්වත් නැහැ ඒක ෂැටරින්. ඒ නිසා හොඳට මතක තියාගන්න අපින් බැනුම් අහන මිනිස්සෙක් ඉන්නකෝ. අපි වැරද්දක් කරන මනුස්සයෙක් කියලා එතෙන්ද මං වැටුනොත් මොකද වෙන්නේ? තෝ තෝ තෝ තෝ කනරෝගේ ප්‍රතිගහන කියලා බයිනකොට ඒ තැනට මං වැටලා මට එහෙම බයිනකොට අනේ ඒ වෙලාවේදී මට කියනවා මට ඊයේ වෙච්ච වැරද්දක් මම මෙතෙන් තියෙන කාගෙදෝ සරප්පයක් දාන්න ගිහිල්ලා. පිටිම කෙනෙක් කියලා. වැරදි. මට තේරෙනවා උදේම දඟලන මොහොනෙන් මට කීයකි. ඉතින් දාගෙන යනකොට දැක්කෙත් නෑ. උදේ ඇවිල්ලා සරප්ප දෙක දානකොටත් මොකද්ද වෙනසක් තිබුණා ක්ලික් උනේ නෑ. දාලා වාහනේ එනකම් මම විනාඩි 5ක් 10ක් සක්මන් කරා. ඒත් ක්ලික්ුනේ නැහැ. ඒ තරම ෆිට වෙලා. ඉතින් මම මොකද්ද දන්නේ නැහැ නිකන් මේ බලනකොට අඩි කහ පාටයි. ඒකට මට හිතුණා මේ හෙල්පද කකුල් දානකොටත් මට මොකද්ද තේරුණා. දැන් මට හිතුනේ දැන් තේන්ස් කුඩිසියල්දී මගේ හෙල්ප එක දාන ගිහිල්ලා කවුරුද ඒක වෙන කෙනෙක් කියලා. ඒකනේ තියෙන මම අනික් කවුරුන කතා කරලා සාංශ මෙහෙම මම මේ හෙල්ප දෙක තියලා යන්න. කාටද වැරදිලා ඇති එහෙම තියෙන්නේ. මෙතෙන් නම් බලනකොට මම දෙක මෙතන තියෙනවා. දැන් ඒකට මම දන්නවා අර වැඩේ කරලා තියෙන එමිණියා නෙමෙයි මමයි වැඩේ කරලා තියෙන්නේ මෙතන මේ මිනිස්සයා මම දැක්ක දෙරේ පුතේ නැතුව ඉන්නවා මම දැනගත්තා මේක තමයි වෙන්නේ ඇත්තේ දැන් ඌගේ තියෙන ජඩකම ඌ කියන්නේත් නැහැ <laughs> <laughs> ඈ ඉතින් ඒ කොහොම හරි ඉතින් මට මම කිව්ව එතන එතන මර රෑ බණ කියලා යන ගම වාහනට යන්න ඕන නිසා ඒ දෙක දාන අතෙන් ගිහිල්ලා ඒ දෙක දාගත්තා ටක් ගාලා වාහනේ නැග්ගා ඉතින් ඒකද නෑ නෑ නෑ නෑ එහෙම දෙවිලා තියෙන්නේ ඔව් ඒ කියන්නේ මම සෙරපේ දාගෙන ගියයි කියලා හිතාගෙන ඔයාගේ දෙක දාගත්තා ගියා ස්ලෑෂ්මනස් දා ඊර අර බලන පස්සේ මා මයිල බැලුවා මේ කොහොමද දෙක නෑ. ඒකට බය දෙක තිබුණේ නෑ එතන. නෑ පෑගත් තිබුණා. ආ මේ තියෙන දෙක තිබිලා තියෙනවා. ඒ කියන්නේ මම එතන දාගෙන ගිහිල්ලා තියෙනවා මගේ දෙක. උදේ ඔව් මම කින් කරේ කවුටි කියන්නේ නෑනේ. අද උදේ ආයෙත් මම ඒක ඒ ඒ මම දන්නවා මම දැන් අතෙන්දි දැන් ටේන්ස් විහාරදී මම බැන්නනම් මං හිතන්නේ මං කාටද වෙන්න මේ අමනේක් ඇවිල්ලා බලන්න මගේ දෙක පුදුක දාන්න තව එකෙක් කිව්වා කියලා දැන් මගේ අමනකම මට දැන් තේරෙනවානේ දැන් මමයි කරලා තියෙන්නේ මමයි කරලා තියෙන්නේ ඩයිජෙස්ට් එකේ තිබුණ ආටිකල් එකක් ඒක හරි පුදුම හිතෙනවා ඒ නෝන කෙනෙක් මේ බස් වාහනේ යන ගමන් මේ පොටේටෝ චිප් එකක් කරන ගිහිල්ලා කඩලා මේක තියාගෙන එයා කකා පොත බලනලු. අනිත් යහපැත්තේ ඉන්න මනසත් එකක් කරගන්නලු කටේ දාන්න. ඈ? ඔව්. ඉතින් ඊට පස්සේ මේ වංශාලිසෝර දැන් මේ යහපැත්තේ ඉන්න මනස හොඳ ඇඳගත්ත කියන මනුස්සයෙක්ලු. හරි කටේ දාන්න. ඉතින් ටිකක් වෙලා ගියාට පස්සේ අන්තිම එක අන්තිම එකක් හිතුණා මේ දෙකට ගහලා අරයට දුන්නා. හත්තර මිනිහා කඩේ දාන්න කියාලු. කියලා ගෙදර ගිහලා බලනකොට අර ගෑණි දැක්කලු එයාගේ පැකට් එක කඩලා නැහැ. ඒක බෑග් එකේ. ආය ගමන් හිතවලු බලන්න මෙයා මොකද මගේ මගේ එකෙන් කන්නේ ඉතින් ඒකට හිතනවනේ අනිතික ලංකාවේ නම් ප්‍රශ්නයක් නැහැ ඉතින් අපි ඉල්ලගෙන හරි කනවනේ මේ වෙන රටක් අන්තිමට ගිහිල්ලා බලනකොට එයා දැක්කලු මගේ පැකට් එකේ බෑග් එකේ කඩලා නැහැ කහලා තියෙන්නේ මෙයා අරයාගේ පැකට් එකේ අර මනුස්සයා වචනයක්වත් කියලා නැහැ මෙයා අන්තිම කෑල්ලට දෙකට ගන්න උඩත් පෑල්ල කළා ඉතින් මට හිතුණා මම දැන් ওই වෙච්ච වැරද්දකදී මට නිකන් ද්වේෂ හිතක් පහළ වුණා නම් මේ මේ මිනිහා කරලා තියෙන වැඩේ බලන්න මගේ දෙරුපු දෙක ගන්න වෙන දෙයක් දාන්න කියලා කියලා ඒ එක්සැක්ට්ලි මම කරපු එකනේ එක්සැක්ට්ලි මම කරලා තියෙන්නේ හැබැයි මම දන්නවා මම කරේ ඉන්ටෙන්ෂන් එක නෙවෙයි නමුත් මට හිතෙනවා අනික් මනුස්සයා කරේ ඉන්ටෙන්ෂන් එක නෙවෙයි කියලා මම හිතනවා ඔක දැනගෙනමයි කරලා තියෙන්නේ ඒක අපේ කඩප්පුලිකම කියන්නේ අපේ හිතේ තියෙන කඩප්පුලිකම තමන්ගේ පැත්තට එනකොට අපිට ලොකු එක්ස්කියුස් එකක් තියෙනවා ලොකු සිම්පති එකක් තියෙනවා වෙන කෙනෙක් නම් හරිම නැරෝ කප්පිටි ගහනක මරන්න කකුල දෙක කපනවා නේද? ඒ දෙක අතර තියෙන වෙනස දැක්කොත් අපි ලක්ෂර වුණාට පස්සේ අපි අනිත් මනුස්සය ගැන හිතන හැටි අපිට කණ්ඩ බොන්න නැති වෙනකොට ලක්ෂර මනුස්සය ගැන අපි හිතන හැටි. පන්සල් වල පෙතර පුරුෂනේ කියනවා. ඒ පන්සල් කියන්නේ අපි යුනිවර්සිටි එකේ ඉඳලා අපි කියන්නේ සෙරපති එකත් වෙන්නේ මාලිගාව ෂූ පැලස් කියලා. නුවර මාලිගාවට ගියාම ඕන වෙලාවක දාගෙන ඉන්න පුළුවන්. පහගැර කරපු දෙයක් කරලා මාලිකාවට යන්නේ ඒකට තමයි. මාලිකා. මාලිකා ෂෝ පැලස්. කාකාරේ පරණ දෙයක් දාගෙන ගිහින් හොඳ දෙයක් දාගෙන ඉනවා. ඉතින් කොහෙන්ද මචං සෙරපු දෙයක් අමද? මාලිකා ෂෝ පැලස්. අපි යනවා ඊගාවට. කිව්වා නේද හැවතන නිහඬ වෙලා ඉන්න කියලා. ඒ කියන්නේ ගොඩක් වෙලා අපි හැම එකටම හොස්ස දාන්න යනවා කියලා. එතකොට දැන් සමහරක් වෙලා තමුන් හිතලා බලලා එහෙම කරනවා. දැන් තමයි යූස් වෙලා තියෙන්නේ හැමෝගෙම එකට හොස්ස දාන එකට. හැබැයි සමහර වෙලාවට මේ වගේ භාවනා විදිහට ඒ ආවෙන් පස්සේ ගොඩක් මයින්ඩ්ෆුල් වෙන්නේ චිත්ත විඥානෙන්නේ. එතකොට අර කම්මි හිත ඇතුලේ අර වෙන කතාව ඒකෙන් පෙන්ට් අප් වෙනවා. පෙන්ට් අප් වෙන එකක් ඇති වෙනවා. ටෙන්ෂන් එකක් පෙන්ට් අප් වෙනවා. ඒකෙන් දුක් පවක් පවක් නෙමෙයි ඒක මෙන්ටල් ඇබරේෂන් එකක් යනවා. මෙන්ටල් ඇබරේෂනක් කරනවා ඒක නිසා මේ වගේ දේවල් කරන්න එපයි කියන්නේ දවස් සුමානෙකට ඒ වගේ ටෙස්ට් කරාට කමන්නේ එනට ඒක පාට කතා කරගෙන ඉන්න කෙනෙක් පාටයිල මේක වැහුවට පස්සේ අන්තිමට වෙන්නේ ඇබරේෂන් යනවා මතකද මේ කුමාර අපිත් එක මේ මේ ඔයද ගියේ මේ සෆොක් චිතිකමට කැපකාරී ඉඳලා කරේ ඒ කුමාර ගිහිලා තියෙනවා මේ මේ මෙඩිටේෂන් සෙන්ටර් එක යනකොට නැත්නම් අපි කොටු වෙනවා. ඒක කතා කරන්න දෙන්නෙම නැහැ. මනසේ ගිල සුමාන දෙකක් කතා කරලා ජීවිතේටම කතා කරන්න බැරුව ගියා. ඉවරයි. ඒ ඒ ෆැකල්ටි එක ඩැමේජ්. පාට කතා කරනකොට පාට නතර කරනවා කිව්වහම යම්නි ඇබරේෂන් එකක් යන්නේ. දැන් අපි මෙතනදී පොඩි ට්‍රයිල් එකක් දාලා බලනවා. දාපුවම තේරෙනවා ඒකේ මේ ඒ භාවනා ක්‍රම ගැන විවේචනය කරන කෙනෙක් කියලා තුන මම මේ භාවනා මධ්‍යස්ථානට ගියා. ඒකදී මම කතා කරෙත් නෑ. කිව්වෙත් නෑ. නමුත් අමප්පු ගම මං ගියේ ටීවී එකකට ෆුට්බෝල් ගේම් එකක් බලන්න බියර් කෑන් එකක් ගත්තා බීලා උදේටම ෆුට්බෝල් බැලුවා ඒ වෙලාවේදී මගේ ටූත් පේස්ට් එකේ තියෙන පෙට්ටියේ තියෙන පුංචි අකුරු පවා මම කියුවයි කියලා. ඒ මොනවා හරි කියවන්න ඕන. දැන් අර ඇති වෙච්චි මේකේ අනිත් පැත්ත. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී අපි කරන්නේ රිහර්සල් එකක්. අපිට මේක නෝම් එකට හරි 100ක් කතා නොකර කියන ගත්තොත් එimhe තන්නේ කර ආටිෆිෂල්. ඒසයි බුරුමේ පඬිස්සවාංශික භාවනා මධ්‍යස්ථාන ගාතේ කතාව කෙටි කරන්න කියලා. නැත්නම් කතාව අඩුවෙන් කරන්න. එහෙම නැත්නම් එකපාරට අර කතා කර ඉතිපයක් නැත කෙරුවොත් සප්‍රෙස් කිරීමක් වෙනවා, පෙන්ටප් වෙනවා. පෙන්ටප් වෙච්ච ගමන් තවත් 10 නම් පස්සේ අපිට රිලීස් කරන්න පුළුවන් නේ. එතකොට දිගට ගියොත් ඒක නිසා ඔය මුගක් කළාට අරන්නේ සීනාසන වල ඉන්නවා. පොඩ කෙනෙක් කවුරුත් එක්ක කතා කරන්නේ. පේන තියෙන උගා උග්‍ර තපස් කියලා අන්තිම ද්වේෂය තත්ත්වය. තන්නේ ක්‍රම ද්වේෂෙන් ගත කරන කවුරු මොනවා කරුවත් පෙන්වන්න බෑ. ඉතින් ඒක නිසා මිනිස්සුත් එක්ක ඇසුර කරන්නේ පැත්තකටලා ඉන්නේ. ඉතින් ඒ නිසා මේ වගේදී අපි ග්‍රැජුවල් ප්‍රොසෙස් එකක් තියෙනවා. ටික ටික ටික ටික ඒ වගේම තමයි ආනිසංශ පෙන්නන්න ඕනේ. කතාන කරනකොට මෙහෙමයි. කතා කරනකොට මෙහෙමයි. ඊට පස්සේ අපිට එතකොට තමයි හිතන්න පුළුවන් මට සම්බන්ධ වෙන අනිත් කෙනාට කොහොමද මේක බලපාන්නේ කියලා. දැන් තමන්ට පාර්ට්නර් කෙනෙක් එපයි කතා කරන්න. එයාට කොහොමද බලපාන්නේ? අනේව තේරුම් ගන්න අපි අපි අපි මේ ටික ටික ටික ටික ටික ටික කරගෙන කරගෙන යන්න ඕනේ. දැඩි ස්ට්‍රික් කරන්න යන්න ඕනේ. ස්ටික් කරන්න ගිය ගමන් අර වගේ pent up energy එකක් එනවා emotion pent up වෙනවා ඒ නිසා කියලා තියෙනවා වෙස්ටර්නර්ස්ලට ස්ටික් කරනකොට ඔය පන්දිතරාමේම මාස දෙකේ රිට්ටි තියෙනවා කවදාවත් දවස් 10ට වැඩි කරන්න බෑ කියලා ඈ මේ වගේ ඩිස්කෂන් නෑ question and answer විතරයි ඉවර කරන්න බෑ මොකද ඒගොල්ලෝ අහන ප්‍රශ්න හරීම අමුතු කල්චර් එකකින් එන්නේ මේ මේ වගේ කරන්න බෑ ඉතින් ඒ නිසා ඩිස්කෂන්ස් තියන්නේ question and answer ඉතින් අර pent up වෙනවා ඊටසේ සුමාන දෙක ගියාට පස්සේ බ්‍රූටල් බර්ස්ටිං මොනවා වෙනවද දන්නේ ඉතින් අද කියනවා ටිකක් කරනවා ආයෙ දානවා ටිකක් කරනවා ආයෙ දානවා එහෙම එහෙම කරන්න කියලා මේ රිසර්ච් එකක් කරලා තිබුණා මෙන්ටල් සිටුේෂන් එක ඇග්‍රවේට් නැටි භාවනාවෙන් ඒකෙදි කියලා තිබුණා මෙන්න මේ මේ මට්ටමට කරන්න මේපා මේ මට්ටමේදී කරනකොට මෙන්න මේ කෙටි කාලයක් කරලා බලන්න ආයෙ normalize වෙන්න ආයෙ කරන්න ආයෙ නො ඊට පස්සේ යාට සිලෙක්ට් කරන්න දෙන්න මම දවස් තුනක් කරා හතක් මතක් කරුවා 10ක්. එහෙම නැතුව ෆෝස් කරොත් මේ වගේ පෙන්ටක් වෙනවා. මොකද මේ පොඩි පොඩි සංසාරයක් පැහැදිගෙන ආපු චාරිත්‍රනේ මෙවුවා. ඇබ්බැහිනේ මෙවුවා. ඒක නිසා ඒක අපි මේ හැඟුමුද හැල්ලා කතා කරන්න දෙනවා කියන එක නෙවෙයි. මේ හොඳට මතක තියාගන්න පන්සිවාස කියන්නේ කතා කෙරුවොත් තව කෙනෙක් ভাইබ්‍රේට් ඒකයි අකුසල. ඔබ ভাইබ්‍රේට් වෙන උඹට ඉඳගත්තට පස්සේ තේරෙයි එක සැරයක් කතා කරලා කොච්චර අමාරුද කියලා. තව කෙනෙකුත් අවසන් දෙපায়ে. එතකොට ඒකට කවුද කියන්නේ? මේ ඡා විශාල අකුසලයක්. එනෝ තාට ප්‍රශ්න එනවා කතා නොකරම හිටියොත්. නිසා ගහක් ගාවට ගිහිල්ලා හරි කමන්නේ කොහොමද මචං ඔය කාලේ පස්සේ දැක්ක කියලා හරි පොඩ්ඩක් ඔය <laughs> එහෙම කතා කරන්න අර හිලක් හදලා තියෙන දෙයයන් ආසිත පව සමා කරන හිලක් තියෙන නේද? ආහන් මේ වගේ හිලක් හදලා තියෙනෝනේ. හිල එහෙම නැත්තම් බෑ මේ මේකෙදි හැම වෙලාවෙදීම හැම පැත්තක්ම සර්විලියන්ස් තියෙනවා. එහෙම නැත්තම් එක්සෙන්ට්‍රික් යක්. මානෙ වෙන්න පුළුවන්. ඒ ද්වේෂ චරිතවල මාන්නේ හරියට වැඩෙනවා. ද්වේෂ ඒකට ඒ විතරක් නෙවෙයි. තවර කතා කරුවත් එයාට Tamanට අදාළ නැති උනත්, ඇහුන් නැති උනත්, අර පේන්නේම මිනිහෙක් මරුවට වැඩිය අපරාධයක් විදිහට පේනවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. Venerable sir, yesterday you mentioned you need to have courage and not fear to progress. Could you please explain how this is achieved? Also, as you continue to meditate, are you going into the subconscious mind? How do you gain confidence to continue with the samadhi, with the knowledge that you are not messing with your mind and end up brain dead or mad? The last one, no assurance. I mean, that you have to run a risk. The very first part is, you have to define what is the meaning of adventure. You may read the first part. That is what you call adventure. Yes, please. Yesterday you mentioned you need to have courage and not fear to progress. Could you please explain? So progress means that uh, that is the kind of thing that you know there are some parts in your brain, some parts in your character never explored, never gone into. So you have to understand, traditionally mind never go there. That is have a phobia or kind of a thing. So you have to uh, do it in a radical way. So radical way means risk-loving, no fear. And whatever the consequence going to happen, you are ready. So that is what you call adventure. So this is a kind of adventure. But that adventure, adventurous nature is more relevant to the mature part of the meditation. Early part is very surrendering, work to rule, under the teacher. So you are learning. Once you gain certain amount of mindfulness, slowly, slowly, slowly, you start doing little bit of adventures. It's like a, uh, raising a child at the beginning, completely dependent on the parents, and later it start jumping over the uh, this thing and everywhere. So that is the way child is growing. So otherwise, if you are going to in the um, cradle throughout, it is a, it's a criminal. So he has to jump out of the cradle, jump out of the house. That is the way it is happening. So therefore, this is what you call the living. Otherwise, you are you are in a rut. You are in a rut. You are in a uh, stereotype way, and you measure all the world according to the your way And ultimately, you become eccentric, and you will be mad. You will be stagnated. stagnate in there, and that is the where the asavanusaya going to start. That uh, fermentation, or මෙට්ටහි වෙනවා කියන්නේ වතුර වලක් එක තැන මෙට්ටහි වෙන්නේ. වතුර ඇවිස්සෙන්නේ නැති වෙනකොට ඈ fermentation fermenting uh, uh, then it is, uh, so if you are shaking and jumping here and there, so all the possibilities can come. And of course, breaking neck also can happen. But never mind, are at your risk. So therefore, adventurous nature, usually people call it is uh, connected with the uh, Krida Dasaka, Varna Dasaka, Bala Dasaka. That means at the uh, teenage, 20s and 30s. But if you are meditating, whole life is dangerous. Throughout the life, you rejuvenate, you feel like doing something new. It's not doing, happening, blooming. ඒ කියවන්න ඔයගේ මට ඒ ප්‍රශ්න ටික තේරුම් නැහැ මතක නැහැ. Also, as you continue to meditate, are you going into the subconscious mind? How do you gain confidence to continue with the samadhi? So, okay, as far as subconscious is concerned, uh, the Sigmund Freud is the only person found that uh, there are some avenues from the conscious to subconscious. He explored dreams and later he came out with the hypnotism and uh, free association. These are the way the person to go into the subconscious. So it is a revolutionary force. And uh, the Buddha, he mentioned the three kinds of defilements, transgressional kind that is at the uh, ethical level, and when and where you come to the obsessional defilements, uh, obsession one is the one keeping the mind always superficial. So whenever the obsessional defilements are understood and under control, then the mind goes as a globe, go inwardly. When you go there, your conventional truth, your conventional habits, your conventional language never applicable then onward. So that means you are in somewhere subconscious and uh, specifically the Carl Jung, he mentioned, this is universal. Subconscious-wise, we have no division. Only the conscious mind has male, female, likings and disliking, all the kinds. Whenever you go to the subconscious, you exposed to the, the universal energy, so your identity lost. But you plugged into the, the universal consciousness, so therefore nothing to maintain. You, use just, like a river flown into the sea, and you have no identity, but you are in a huge body. So person who is self-concerned and limited mind, stereotype mind, he felt lost. But the broad-minded person, he understands, now I am in the universal consciousness, it's called Akash libraries there, all the knowledge is there, all the skills are there. It is like a central computer. You can plug into any, any program. You have nothing to keep it in your program, your computer. You can download then go. So that is onward. Usually it is spiritual. But Sigmund Freud, unlucky enough, he thought religious is something, addiction. So therefore he never gone into. So we have a lot of avenues. But each and everywhere we develop phobia. Whenever the mind goes to go to the subconscious, we always pull it back and keep it in the rational side. Uh, that is what you call nodanna diketa vediya purudu kanavendu hondai so we we go back to the our known area that means we are again and again put back to the rut otherwise that in day to day activities sports and gambling uh, all the kind of thing are opening avenues but usually the conventional world they don't appreciate it of course, sports, yes, but nowadays it's barbarism, no sports. Uh, otherwise, that mind is going for neurobics, new way of thinking, new bypass, uh, by derouting the nervous system. So that is called risk loving. So uh, they have done experiments with this transcendental meditation people. Even after 60s, their deterioration rate uh, remarkably reduced if they are associating meditation. So the last one is concentration and samadhi. How do you gain confidence to continue with samadhi with the knowledge that you are not messing up with your mind and ending up uh, brain dead? No, no, no, no assurance. Meditation is the shortest cut to become mad, mm. if you like. Otherwise, mind your own business, go and eat and sleep in the home. No problem. භාවනා තමයි කෙටිම ක්‍රමය හොඳට පිස්සු හදාගන්න. ඒක ඒකත් හොඳ එක. හැදුනත් හැදෙන්නේ භාෂා කරන්න හැන්න එකනේ හොඳ මේක හැදෙන්නේ. ඒ නිසා කැමති කෙනෙක් භාවනා කරන්න. නැත්තම් නිකන් ඉන්න. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ ආවට පස්සේ කිව්වලු මොකද ස්වාමීන් වහන්සේ මේ භාවනා කරලා කටියට පිස්සු හැදෙන්නේ කියලා. නෑ මහත්තුක වෙලා තියෙන පිස්සු භාවනා කරන එක වෙලා තියෙන්නේ. ඔය භාවනා කරන්න හැදෙන්නේම පිස්සු. දැන් ඔය ක්ලබ්ස් කියනවා. ඔය එක එක ඉතින් ඒවට යන්න තෝ මෙහෙට එන්නේ මොකෝ. ඔය කරි පිස්සුවක් තියෙන්නේ බෑ. ඔක්කොටම ඉතින් මේක මේක වෙනම පිස්සුවක්. ඉතින් අපි කියනවා අපි ස්පිරිචුවල් අපි සුපීරියර් කයින්ඩ් ඔෆ් පිස්සුව. අපි හොඳ එක අපිට තියෙන්නේ. කියලා ඒකට ජොලියක් තියෙනවානේ. පිස්සුණත් අපිට තියෙන හොඳ එකනේ. ඉතින් ඒ නිසා ඔය රාජනිෂ් අන ඕෂෝ ඕෂෝ පොත් කියලා තියෙනවා. නෑ. ඒ මනසේ ෆිලොසොෆි ප්‍රොෆෙසර් පස්සේ ඔය කිසිම ට්‍රැඩිෂන් එකට අල්ලන්නේ නැතුව එයා පටන් අරගත්තා. මිනිහට පිස්සු කියලා කියනවා. එයාගේ දේශන වලට කවුරු හරි ආවොත් පාද කෙනෙක් හරි, ආම්දුරු කෙනෙක් හරි, ලිබ්බ කෙනෙක් හරි වෙනම කොටුවක් තියනවලු එයා කරන එතෙන්ට යන්නේ. ඒකේ ගහලා තියෙනවා සයිලම් කියලා. ඕනම රිලිජියස් රෙකග්නයිස් කරපු කට්ටිය එතෙන්ට යනවා. සාමාන්‍ය හිපි ආපුවාම ෆුල් membership එක තියෙනවා. අට ඕන තැනක ඉඳ ගන්න පුළුවන්. ඉඳ ඇඳගෙන ගියොත් පුතුම දැන් මරණ පස්සේ ඔක්කොම අච්චු ගහලා තියෙනවා. අර ලස්සන්ට දෙනවා මිනිහා ethics ගැන සලකන්නේ නැතුව කියන්නේ. එයා කියන්නේ මොකක් හරි recognition එකක් අපි ගත්තා මම meditator කෙනෙක්, මම දානපතියෙක්, මම භාවනාකාරයෙක්, මම හාමුදුරුවෝ ඕටෙනින් පිස්සු. නිකන් සාමාන්‍ය සිටි පිළිස් වෙනවා නම් සිටිසන් ජෝන් වෙනවා නම් ඕන තැනකට fit වෙනවා ඕන දෙයකට ලෑස්ති. අපි සිවුරක් දාගත්තට හිතා ගන්නකොට සාම පරණ සිටි පිළිස්ම තමයි. උගේ අඳින්න දෙයක් තියෙනවා. ඉතින් අඳින්න ඕන වෙලාවක් තියෙනවා. ඒකට ඇඳපන්. හැම වෙලාවෙම ඇඳගෙන ඉන්න ගියා මේක මල වාතයක්. ඉතින් ඒක හොදේකලා වෙනකොට පුදුරාසේ කෙස්ට ඕලලට කක්ක කරන්න පුළුවන්. ඕලලා චූ කරන්න පුළුවන්. එච්චරයි. වෙන මොකක්වත් අනිසංශයක් කියලා නැහැ. ඒ බොරුද? ඈ? තේරු? ඈ? අපිටත් එහෙම ඉන්න පුළුවන්. එච්චරයි. ඒකේ ඕල් ඒක නෙමෙයි තියෙන්නේ මේ මේ මේක එක දේවල් අහනවා. ඉතින් බුදුන් කියන්නේ මේ ගව්වත් තරන්දුර කවුරුත් පේන්නේ නැත්තම් මට ඔයාලට මට මුත්‍රා කර දෙන්නේ. මට ඔයාලට මොකද භයානක ලෙඩ දෙකක් ඔය. අපි මේ සෝෂලයිසේෂන් කියන ස්ටෑන්ඩින් ඔ සෙරමනි මල්ල කචල්නේ ඒක මේ අවශ්‍ය වෙලාට ඒකට යන්න බෑ. මොකද මෙතන අපොයින්ට්මන්ට් එකක් අතන අපොයින්ට්මන්ට් අර එනවා මෙහා එනවා. ඒ තමයි ඒක මොන කරදරයක්ද මොකා එනවනේ හිටපන් මට වැඩේ මම කරගෙන මම වැඩේ කරන්නේ. ඉතින් සෝෂලයිසේෂන් උනා කියන්නේ මාර වාක්‍යයක්. අනුන්ගේ කාගේද එජෙන්ඩාකට වැඩ කරන්න ඕනේ. අර අමර රාමජනිකයි හැමදෝ අපවත් තුන ඒ සංසද රැසීමට ගිහින් හැමදෝ අන්තිමට කතාව හම්බෙන්නේ. ඉතින් යාමසෝ කතාව නින්දාසි සංවිධායක වණියක් කරලා මේ කතාව කෙටි කරන්නයි කියලා. ඒකට මම හැමදෝ නැත කරා. නැත කළා ඉවර කරුවා සබාව. ඊට පස්සේ දවසේ දැන් ඒ දාය උත්සව ඉවර හෙටින්ද දානට ආරාධනා කරනකොට ආරවණස බැල කරව අවසරයි ස්වාමීන් වහන්සේ හිට දාන්න මං ඉන්නේ නැහැ මාත්. අනේ එහෙම කරන්න එපා ස්වාමීන් වහන්සේ. කොහොමද නෝ මහත්ය තුන්ඩුවක් කිව්වොත් එහෙම දරද වාදවල ඉද්දි මට නැත කරන්න වෙනවා මම හිතන්නේ මේ සංඝයා විතර ප්‍රෝග්‍රෑම් කරන වෙන જાතියක් පව් අපා ඇත්තටම පව් මේ තමන්ගේ විවේක වෙනස පැවිදිච්ච මනුස්සයා අන්තිමට ස්ටෑන්ඩින් ඔන් සෙරමනිස් ඒ ලංකන් බුද්ධචාර්ය ආමතුරු කියනවා කේම කියපු ගමන් කියනවා පුදුම රිගරස් ඉම්ප්‍රෙෂන්මන්ට් කොයි වෙලාවෙ සිවුර දාගෙන ෆුල් එකේ ඉන්න ඕන කවුරු හරි පිළිගන්න යන්න කවුරු මේ දැන් මෙහෙ කරනකොට තා මනුස්සයෙක් කියන. ඉතින් ඒ මනුස්සයත් ඉන්නේ බරපතල දෙයක. ඉතින් මේ ආමුදුරන්ගේ කාටවත් අතින් නැන්ද මේ අනේ සාන්තට මං මං පොඩක් ඉන්න පොඩක් ගිල චූ කරන්න නැන්න ඉන්න කියලා කියන කෙනෙක් ඉන්නවා. සාන්තට අයිෂා ඒ කරන්න බෑ. යා හිතන්නේ මම යනකොට ආමුදුරලා ඇස්සලා ඉන්න ඕන. ඉතින් ඒක නෑන්නේ. ආපෝ ඉතින් කෙරුවේ නැත්තම් ඒ ඩිංගිත් අකරේ මොකට හරි කේත කරේ නැත්තම් ඒ මිනිස්සෝ කියන දේවල් කාගුවව අමාරන්න කියනවා. ඒකට හොඳට මම දැක්කේ කෙලීම පැකිලීමක් අතෝ කතා කරන ඒ ලන්ඩන් බුරුසියර ස්වාමීන් වහන්සේ අනේ ස්වාමීන් වහන්සේ කියලා වැඩක් නෑ අපි පැවිදිුනේ මේ විවේකයේ සඳහා කිව්වට ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනවා. හැබැයි හැකියාව තියෙනවා. ඒ හැමතැනට මේ නැතුව නෙමෙයි කරන්නේ. හැකියාව තියෙනවා. හැබැයි ඒක ඩිස්ඇඩ්වාන්ටේජ් එක තේරලා තියෙනවා. ඒක නිසා ඔය මේ මේක පිස්සුවෙන් නෑයි කියලා කියන්නේ කාටවත් ෂෝ කරන්න බෑ. ඒ මොකද ඕනම කෙනෙකුට පිස්සයි කියලා ඩිෆයින් කරන්නේ පිස්සෝ ටිකක් නේ. ඕන කෙනෙක් අහන්න පිස්සකොට ඉන්න එකෙන් අහන්න බෑන ඌට පිස්සුද කියලා. ඌට කියන්නේ මුළු ලෝකෙටම පිස්සු. පිස්සු ටිකක් ඇවිත්ලානේ තව කෙනෙක් පිස්සෙක් කරන්නේ. කොහොමද කාටද අයිතියක් තියෙන්නේ මෙයා පිස්සෙක් කියලා කියන්නේ. හැම එකකම පිස්සෙන්න. ඔක්කොටම හොරි කියනවා නම් සොරි කියන දෙයක් තියෙනවා. යෝරි නෑ ඉතින් හොරි තමයි ඔක්කොම ඉතින් ඔක්කොමලා පිස්ස වෙලා ඉඳද්දි කට්ටියක් විතරක් ගාල් කරනවා පිස්සන් කොටුව කියලා. ඉතින් අනේ ඒ පිස්සන් කොටුව කියලා ගාල් කරන යක්කුඩියට වැඩි පිස්සු. ඒ වගේම එකෙක් මරුවයි කියලා කට්ටිය ඇතුළේ ඌව මරනවා. මරන දඬුවම් දෙන මොන මොන විකාර ලෝකයක්ද මේක? ඌ මරව බග හැබැයි තව එකට තියෙන දයිචවාරිකමක් ඌ මරුවයි කියලා මරන්න. එහෙම නීති තියෙනවා. නියෝනේ අපි මේ නීතිය කියලා හදාගන්න. ඉතින් ඒව මේ කන්වෙන්ෂන් එක දිරවලා අපේ. කැලේට ගියාම උඹලගේ ඕන නීතියත් වෙච්චායි අපිට කැලේ නීතිය තමන්ගේ වට්ටම් තම්මැට්ටම් කියලා ඉන්න එකයි තියෙන්නේ. අපේ ලංකාවේ ඇසයිලම් එකක් කියලා කියන්නේ පිස්සන් කොටුව කියලානේ. ඔව්. ඉතින් මේ හැබැයි වෛද්‍ය ශිෂ්‍යන්ට කියනවා ඒගොල්ලන්ට කියනවා මාස දෙකක් යන්න තියෙනවා ඇතෙන්ට ගිහිල්ලා ඒගොල්ල පිස්සෝගේ හැටෙන නරම බලන්න තියෙනවා. පළවෙනි දවසේ අපි ගියාම කට්ටියක් 20ක් විතර ගියා ඒ group එකේ. ගියාම රෙස්ටෝරන්ට් එකේ හරියට ඉන්නවා මිනිස්සු. ඒගොල්ල ඇවිල්ලා ඉන්නේ තේ කප් බොන්න හරි මොන හරි ඉන්න වෙලාව. ඉතින් අපි තියා ඉන්නකොට මිනිස්සු දෙන්නේ කතා වෙනවා මේ මොකද්ද දැන් හොඳම දේ කරන්නේ දැන් ආගම් වල උනක් තියෙනවනේ අපහසුකම් ඒක හැමතැනම පැතිරලා යන්නේ නැහැ. ඉතින් කෙනෙක් ඉතින් කරලා ඔක්කොම කියලා එතකොට එයා කියනවා එතකොට හොඳ නැද්ද? ආශාත්‍රා ගමන් අරවා මේ වෙයින්. එතකොට ඉස්සර ආශාත්‍රා යන කාලය නෙමෙයි. නමුත් යන්න පුළුවන් නම් මිනිසුන්ට ඒ මාර්ගය පුළුවන් හැමතැනම පතුරවන්න කියලා. ඒ ඔක්කොම අපි හොඳට අහගෙන ඉන්නවා. හැබැයි ප්‍රශ්නත් අහනවා. එතකොට එපාට මිනිස්සු කියලා කියලා ෆ්‍රැන්සිස් මරෙන් යන්න කියලා බලනකොට හරියටම ඇත්ත දේවල් කතා කරේ. ඉතින් එතකොට අපිට තේරෙනවා කොච්චර පිස්සු මිනිස්සු ඉන්නවද හොඳට කතාවක් කරගෙන යන්න පුළුවන්. එයා ඒ ෆීල්ඩ් එකට ගියොත් එයා කතා කරන ෆීල්ඩ් එකට ගියොත් කාටවත් කිට්ටු කරන්න බෑ. එයා ඒක හයි ස්පීඩ් යන නිසා තමයි අනික් කටියට වෙන්නේ මේ අංශය ඕෆ් කියලා කියලා. නැත්නම් ඒ සබ්ජෙක්ට් එක දීලා කතා කරොත් එයා අපිට තේ එකක් දීලා ස්තුති කරලා කියනවා මම ඒක ඇහුම්කන් දුන්නට ස්තුතියි. කවුරු එක්කද කතා කරන්නේ? මේ ලෝකේ මිනිස්සු පාන් ගැන කතා කරන්නේ, ඩොලර් ගැන කතා කරන්නේ. පිස්සුනේ. මේ විශ්ව කවදාකවත් ඒ රට්ටකින් පිට කතා කරන්න බෑ. කතා කරන්න ගිය ගමන් එකතු කළා දාලා ඌ ලොක් කරනවා. දෙන්නෙම නෑ කාටවත් දෙන්නේ නෑ. සොක්‍රටිස්ට වාස විදුර දුන්නට පස්සේ අය තාම මොකද්ද කතා කරන්නේ? ඔය සූෆි ආගමේ කියලා තියෙන මේ මනස හොඳටම මුස්ලිම් මිනිස්සු භාවනා කරලා එයාට ට්‍රුත් එක පෙන්නලා තියෙනවා. ඊට පස්සේ එයා කියලා තියෙනවා මම ට්‍රුත් එක පෙන්නනවා. රජුරෝ වහම කතා කරා එල්ල මම තීන්දුව කරා. ට්‍රුත් එක වෙන්නේ දෙයන්නාසෙට විතරයි. ඔබ කොහොමද දෙයන්නාසෙ ගැන කතා කරන්නේ? ඒක මේ වෙන්නේ ඔක කතා නෙවෙයි. එයා කියලා තියෙනවා මට කරන්න දෙයක් නැහැ මම මේක කොහොමද කියනවා කියලා. ඊට පස්සේ මරන්න තීන්දුව කරා. ඒ මනුස්සයා කියලා තියෙනවා අදිෂ්ඨානයක් කරලා මරුවට කමක් නැහැ. පුච්චලා අලු ටික තියාගනි. මම මැල්ල දවස් දෙකකට පස්සේ මොහොත ගන්නවා කොට අලු වැටිච්ච හරිය බේලෙනවා පොස පහ නැත්තම් මුළු රටම ගිනි ගන්නවා කියලා. ඒ මහා අපරාධයක් නෙවෙන්නේ. ඉතින් ඒක මිනිසෙකු විතරක් කියලා. ඒ මිනිස්සයා අර මේක අලු ටික තියාගෙන ඊපස්සේ දවස් දෙකකින් විතර රට යනවා. මේ කියන්නේ අපේ කැලණි තිසර දුරට වෙච්ච වැඩේ. ඉතින් රාජ්‍ය රෝගුලක් පේනකොට අර මිනිස්සයා කියලා කියනවා මේක වැඩේ කර ගහන එක නැත කරන්න තියෙනවා මර මිනිස්සයාගේ අලු ටික ඉහළ ප්‍රදේශයේ මොහොත අපස් ගලයි කියලා. ඔබ කොහොමද ඊට පස්සේ කොහොමද මරන්නේ ඉස්සලා මට කියලා තිබ්බා. ඒකට රජුරණ තේන්නේ මම මැරුවේ රටට අත්‍යවශ්‍ය මනුස්සයෙක් කියලා. කිසිම රජ හැම රජෙක්ම මැට්ටේ. කිසිම රජෙක් කැමති නැහැ ජීනියස් කෙනෙකුට. එතකොට යන්නේ මෙතෙන්දනේ. ඉතින් රජුරෝ කරන්න හදන්නේ මැට්ටෝ ටිකක් හදා ගන්නවා. කොහොම හරි කරලා යස් කියන්නේ. යස් සර්ලා කියන්නේ. ජීනියස්ලා ඉන්නවනේ එක්ක ඌ අමතිපදයක් දීලා හිර කරනවා. නැත්තම් හිරේ දෙපදා. නැත්තම් මේ මේක මේක බෙල්ල ගහලා. ඉතින් මේ මේ ලෝකෙක අම්මා බා අපි මේ මරන්න නැතුව තියානින් එකට වටිනවා. ලොකු දෙයක් කියලා මට නම් හිතෙනවා. අපිට මේව කතා කරන්න අවස්ථාවක් දෙන එක ගැන. ඒකයි ක්ෂණ සම්පත්තිය කියන්නේ. ඒකයි බුද්ධෝත්පාද කාලය කියන්නේ. නැත්තම් හිතන්න එපා මේ අපිට ඕන තාලට කරන්න වෙන රජ කෙනෙක් ඉන්නවනම් ඌ කොහොමනක්වත් කැමති නැහැ. මොනම විදියකින් හරි යාට උඩට යනවා. කුල බේදේ වාගේ. අපිට රජකමක් කරනොත් අපිත් එච්චරයි. ආයේ වෙන මොනක්වත් හිතන්න එපා. රජකම ගන්නකොටම ගන්න ඕත් එක තමයි ඕනේ ඕනේ කට්ටියට ඕනේ ඕනේ දේවල් කරන්න බෑ. මට යස් කියන කට්ටිය විතරයි. ඉතින් අපේ දරුවොත් අපි හදන්නේ ඒ තාලෙට. අධ්‍යාපනයේ තන්නේ කර ඔච්චරයි. මුළු අධ්‍යාපනයේම තියෙන්නේ යස් සර් කියනවනම් එච්චරයි. ඔය දිව හොඳටම අධ්‍යාපනය දන්නවා කියන එක හොඳම එන්ජයි එක. ඌට කොහොමඩක්වත් තේරෙන්නේ උගේ වාසා උගේ උගේ අවශ්‍යතාවය කියන්න. උගේ උගේ අදහස් කියලා කරන්න දන්නේ. කියනවනම් මගේ ග්‍රැම එකෙන් කියපන්, මගේ ලැන්ග්වේජ් එකෙන් කියපන්, උඹට ඕන දේ කිව්වොත් එම් පිස්සු. හැම හැම ඔය සයන්ටිස්ට් කෙනෙක් බලන්න ඉස්කෝලෙන් එලෝපියක්. මොන්තම සයන්ටිස්ට්ලා ඔක්කොම පොඩි කාලේ ඉස්කෝලෙන් එලවලා. මොකද ඌ උට තර්ට තේරෙන්නේ නැහැ මොකෝ කියන දේ. ඉතින් ඌට ගහනවා ඌ පැත්තකට ඉර දාන අපේ ලොකු සාහිත්‍ය කාලේ කියනවා ෂේක්ස්පියර්ට තාත්තා ගහනකොට හැමදාම ඉස්කෝලේ යන්නේ නැහැ කියලා. ඌ ගහනකොට කියනවලු කවියටම උපං මම කවියටම අරපං එහෙම නැත්නම් හිතේ හැටියට ඔබ ගහපන් ඒකත් කවියලු කියන්නේ එහෙනම් අපි නඟ උනත් කවුරු හරි ඔය කාලා කඩාන යන්න හදනවනම් පොඩ්ඩක් උඩ කියන්නේ ඊට පස්සේ මචං උඹට ඉඩම හදලා දෙන්නම් කියලා පම්පීතු. ඕක ඉහිර කරන්න යන්න අරේ වෙනතු අහන්න ඕනේ මොකද්ද උඹට මේ කෙරෙන්න තියෙන්නේ. උඹට කියන උඹලට තේරෙන්නේ නැහැ මම කතා කරන්නේ වෙන ভাইබ්‍රේෂන් එකේ ඉඳලා. ඉතින් මේ මාසෙට කතා කරන්න දෙන්න. අපි කරන්නේ මොකද්ද? ඌට එක්කෝ සයිකඩෙලික් එකක් ගන්නවා. එහෙත් හිරේ ගිහිලා දානවා. ගිහිලා ਉਹ කැස්ට්‍රේට් කරනවා. පුත්‍රයන්ාජ විතරයි ඒව මොනවාවත් නැහැ කාගවත් දෙකට හිරියුවේ නැහැ. ඒ හයිප යන්න දෙන්නේ නැහැ, ලෝ යන්න දෙන්නේ නැහැ. මීඩියම් එක මේක කැමති නම් වරෙන් කියලා. පිස්සු වැටෙනවද කියන එකේදී පිස්සා කියන්නේ කවුද කියන එක අර්ථකථනය දුන්නොත් ප්‍රශ්නට උත්තර දෙත හැකියි. පිස්සෙකුට හැම ලෝකේ ඉන්න ඔක්කොම පිස්සු කෝපිය ඇදියට පේන. අපිට වෙන්නේ පිස්සර විතරයි පිස්සු කියලා. බුදුහාමරෝ කියලා තියෙනවා මේක ත්‍රිපිටකයේ තියෙනවද දන්නේ නැහැ සාංශ සබ්බේම උම්මත්ත කපුත්ජනා කියන එක ත්‍රිපිටකයේ වචනයක් නෙවෙයි මම හිතන්නේ. ඒක අටුවාවි. පුත්ජනෝ උම්මත්තකෝ බිය කියලා. ඒක පසුකාලීන හදාගෙන සබ්බේ පුත්ජනා. දැන් ඒක බුදුහාමරන්ගේ කටට දාලා තියෙනවා. කීව දෙනෙක් මම ඇහුවා එහෙම කියලා තියෙනවද කියලා මම කට පරිසම් කරගත්තා. ඕක දැනගත්ත බුදුහාමර මට කන පහින්න ගන්නවා. ඒයි බොරුනේ කියන්නේ. එහෙමක් නැල්ලු. ප්‍රශ්නේ ගාවම දීර්ඝාණිය හම්බුනට මම කියමනක් කියනවා. ඒක හොඳයි ඒක. මේ එක එකනම් පසුකාලීන හදාගත්ත බණපදි කියන. හැබැයි මේ අපි මේ ගත්ත මේ ද්වේතානුපස්සන සූත්‍රයේ අන්තිමට නොකිය කියන එක දරුවචනාති. ඒ ඉන්ටර්ප්‍රිටර්ස්ලා පස්සේ අවුරුදු 1500 විතර පස්සේ ඒවා තේරෙන්නේ නැහනේ. දැන් ද්වේතානුපස්සන සූත්‍රය කියවට තමයි තේරෙන්නේ නැහනේ. මම ඉතින් අටුවාවක් දෙනවා ඒකට. ඒක ඕගොල්ලෝ මට වඳිනවා. ඒ දන්නේ ඕගොල්ලෝ මම මොනවද මේ විකුණන්නේ කියලා. ඒ නිසා අපේ බුදුහාමුදුරගේ වාට අර්ථකථන දෙන්න අපිට සුසුසුකම් නැහැ. අපිට කියන්න තියෙන අපිට මෙහෙම හිතෙනවා වෙන විදිහක් තියෙනවා. ඔයාලා කැමති නම් බාර ගන්න. හැබැයි ද්විතානුපසන සූත්‍රය තියෙනවා කැමති විදිහට කියව ගන්න. එහෙම නැතු සම්පූර්ණ මාතුවා විස්තර කරන්න කියොත් එහෙම අපිට අර කපුවා විස්තර කරන්න විශ්වාස කරන්න නම් දෙයියෝ පැත්තකට යනවා. ඇත්තටම අටුවා ජානනාත් කියන්නේ කපුවන්ට. ඒ දෙයියෝ වෙනුවෙන් තේවාව කරන අය තමයි අටුවාචාරින්නවා කියලා කියන්නේ. ප්‍රත්‍යවේක්ෂාවේ ඒක කියන විදිහට බලනකොට ජීවත් වෙන ටිකක් අමාරුයි මොකද ඒක කියනවා මේ මේවා අපි ආහාර අනුභව කරන්නේ රසතවත් ගොඩක් දේවල් තියෙනවා හැබැයි මම දකින හැම මේසෙකම තියෙනවා ලුණුයි ගම්මිටිස් මම බැලුවා ඒක ජාත කතාවල කියනවා ඒ දවස්වල තාපසයෝ ගම්මානේ කරා යනවලු ලුණු මොකද ලුණු නැතුව ඇටටවත් ඉන්න බෑ කාටවත් ඉන්න බෑ ඉතින් ඒ වගේ යන්තම් හරි රසයක් තියෙන්න ඕනේ නැත්තම් අපි කියන්නේ බරුවක් මොකද නෑ නෑ ඒක මෙහෙමයි තේරුම් ගන්න ඕනේ ඒකේ අතිශෝක්තියකට යන්න එපා කියන්නේ නෝම් එකක් තියෙනවා නෝම් එකට આવොත් හරි අඩු කෙරුවොත් ලෙඩ වෙනවා වැඩි කෙරුවත් ලෙඩ වෙනවා. එහෙම නැත්නම් වැඩි කෙරුවත් ඔය සුකෝපෝවිතන නෝම් එක උතන කියන්නේ නැති කරනවා කියන එක නෙවෙයි. හුඟක් වෙලාවට බුදුරජාණන් වහන්සේගේ ධර්ම අපි ඇබ්සොලියුට් ගන්නවා. ඔක්කොම තියෙන රිලටිව් මීනින් එකක්. ඒ නිසා ඕනම කෙනෙකුට මේ අර උගාවක් පැද්දෙන බට්ටා මැදට ආවත් පැද්දෙනවා ටිකක්. ඒක නතර වුණා කියලා කියන්නේ ඩෙඩ් නේ. ඩෙඩ් බෑ. මේක පැද්දෙන්න ඕන. හැබැයි වෙන්දට වැඩි අඩුවෙන් පැද්දෙනවා කියන එක විතරයි ගන්න පුළුවන්. පැද්දීම නතර කරන්න හදනවා කියලා කියන්නේ ඒකට කියන්නේ intellectual committing suicide. තවත් එකක් මේ එහෙම එහෙම ගත්තේ නැත්නම් මෙන්න අපි ඒක තරරි දෙකේ අන්තයට යන අත්කල් මතාන යෝගයට යන අත්කල් මතාන බුදුරජාණන්සේ ඒ කියන්නේ බුදුන්සේ අවුරුදු 6ක් වැඩි පස්සට දාගත්තේ අත්කල් මතාන යෝගය කරන්න ගිහිල්ලා මැද මහතරාට පස්සේ මොලේ පය දෙන්න පටන් ගන්නවා පිටිසිගා වඩින්නකොට බුදුහාමුදුරෝ සිද්ධාර්ථ සෞසකාලේදී පස්තරේ යනකොට මොනවද වැටුණා ඊට පස්ස කාලේ වුණා ඔක්කොම දේවල් එකට නෙමෙයි වැටෙන්නේ දැන් මම දැකලා දෙනවා ස්වාමීන් වහන්සේ සමහර විදිහට ඔක්කොම අනාගෙන එහෙම කන්නේ ඒ අපිනේ රස කරදර වෙනුවෙන් කරන්නේ. ඒක ඒකේ ලොකු වෙනසක් තියෙනවා නම් ඒක වැරදිනේ. නෑ ඒතරම් කියන්නේ වැරද්ද රිලටිව්ලි අඩු කරන්න. අපිට කියන්න බෑ ඇබ්සලියුට් මේකමයි විය යුත්තේ කියලා. උඹ කරන එක 100 100ක් වැරදි කියන්නත් බෑ. අපිට කියතයි දැන් මම කරන විදිහේදී මේ මේ ඉම්ප්ලිකේෂන් කොම්ප්ලිකේෂන් and repercussions එනවා. ඒ රිෆ්ලෙක්ෂන්ස් අඩු වෙන්නත් ඕනේ නියුට්‍රිෂන් සප්ලයි එක එන්නත් ඕනේ ක්වොන්ටිටි ක්වොලිටි එන්නත් ඕනේ ඒක නිසා අර කාටවත් අරයා කරනවා මෙයා කරන එක නෙවෙයි මට මේ දෙෙම මෙට වැඩිය අඩු කොම්ප්ලිකේෂන් එකකින් අඩු ෆ්‍රික්ෂන් එකකින් කරන්න පුළුවන් නම් ඒකට අපි කියනවා ලීස් ෆ්‍රික්ෂනල් කියලා හරියට සතුටක් තියෙනවද දාන්න තුනක් ගන්නවා ඔව් ගමු ගමු අතිගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නිතර මරණ වේදනාව ගැන කතා කරනවා නිින්දෙන් මරණ අයටත් මරණ වේදනාව දැනෙනවාද නෑ මම ඇත්තට කතා කරන්න මගේ ප්‍රත්‍යක්ෂයෙන් නෙවෙයි මම මේ කතා කරන්නේ. ඒක මේ අන්වේ ඥාන විදිහට නිින්දෙන් මැරෙනවා කියන එක නම් තියෙන කෝමා එකේ මැරෙක නම් මම අහලා තියෙනවා නිින්දෙන් මැරෙනවා කියන එකක් මම අහලා නැහැ. එතකොට කොහොමද ආවදි වෙනවා. ඉතින් කෝමා එකේ මැරෙන්නේදී එක එක concepts ඉනවා. brain එක මැරෙද්ද මැරෙනවා කියලා කියන්නේ heart එක මැරෙද්ද මැරෙනවා කරන්නේ කියලා. ඒ දෙකේදී ඔය යුතනේශියා ප්‍රශ්නේ මතුවෙනවා. නිින්දෙන් මැරෙනවා කියන එකක් නෑ. නිින්ද මැරෙන්නේ නැහැ. මේ මනසයා ඒ මැරෙනකොට අවදි වෙලා මැරෙන්නේ. නමුත් අර කොමා එකේ මැරෙනකොට නැත්තම් අපි ඉන්ජෙක්ෂන් එකක් දීලා තියෙන ලාක මැරෙන වෙලාවක ඒක නම් මම කියන්න දන්නේ. ඒකට ඒකට වෙනමම රිසර්ච් යනවා. ඒක එක ප්‍රාන්තවල එක එක අර්ථකථන දෙනවා. මරණය කියන එක අර්ථකථනය දෙන්න බැරි තරම්. අපි හිතන විදිහට මරණය චිත්තක්ෂණයක් කියලා ඒ ගන්න හොඳටම දැන් දැකලා තියෙනවා නියර් ඩෙත් එක්ස්පීරියන්ස් වල මරණය කියන ප්‍රොසෙස් එකක් කොතනදීද මරණය කියන්නේ කියන්න බෑ කියලා. දරුවා ප්‍රසූත වෙනවයි කියලා කියන ඔළුව දාපු වෙලාවද මුළු ඇඟම ආපු වෙලාවද කියන එක දන්නේ නැහනේ. ඒක ඉති අපි නෝම් එකක් නේ ගන්නෙ. ඇත්තරම උපත්ති සිද්ධනේ. ෆර්ටිලයිසේෂන් එකේදීනේ. එළියට එන්නේ ඊට පස්සේ සුමාන කොච්චරද ගන්න පස්සේනේ. ඒතර උපත්ති වේලාව කියලා ගන්නෙ මොකක්ද? ඉතින් මරණ වේලාව කියලා ගන්නෙ මොකක්ද? මරණට පස්සේ අපි ලෝකයට මරණ වගේ පෙන්වනට ඒ මාසයක ප්‍රොසෙස් එක තව සිද්ධ වෙනවා. ඒ නිසා අපිට අපි දන්නේ නැති දෙකම දන්නේ නැති එක. නිින්ද කියන එක දන්නේත් නැහැ. මරණ කියන එක දන්නේත් නැහැ. ඒ නිසා අපි මේවා නිකන් සංසන්දනාත්මකව විතර අපිට ගන්න පුළුවන්. අපි යම් ක්වෙස්චන් ඉවර කරලා යන්න. that's too late now. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කරද්දී මට ඉක්මනටම සමාධිය ඇති වෙනවා. ඊට පස්සේ මගේ ශරීරයත් නොදැනී යනවා. මුළු පරිසරයම මට කිරි පාටට පේනවා. සිතවිලි කිසිවක් නැත. ශබ්ද ඇහෙනවා. නමුත් ඒවා හැමන පමණයි කියලා විතරයි හිතෙන්නේ. සිතට නිරාමිෂ ප්‍රීතියක් දැනෙනවා. ඒ මට විස්තර කළ නොහැක. ඒ කිරි පාට දිහා බලාගෙන සුවේන් මට පැයකමාරකට වඩා සිටියයි. මම ඒ දිහා බලාගෙන ඉන්නවා. උස්ම ජල පාර යන බවක් මට තේරෙනවා. මම ඒ වෙලාවේ ආනාපාන සතියේ සිට යුතු සිටිය යුතුද? දැන් මම ඊළඟට මොකද කරන්නේ කියලා කරුණාවෙන් පහදාන්නේ. දෙන ලෙස ඉතාමත්ම බැගෑපත්ව ඉල්ලා සිටියි. මම අදිෂ්ඨාන කරගෙන හිටියත් මට සමාධියෙන් මා හිතන වෙලාවට එළිය දෙන්න බැරි මම එයට මොකද කරන්නේ ඔබ මේක ඉස්ලා කියප එක මම කෝට් කරනවා. ඒ වගේ ඉන්න වෙලාවක තමයි සුදු පාට ආලෝකෙත් පේනවා, ආනාපානෙත් පේනවා. මම මොකද කරන්න ඕන කියලා සැකයක් තියෙනවා නම් විතරක් අසහනයක් තියෙනවා නම් විතරක් ආනාපානට යන්න නැත්තම් භාවනාවට යන්න දෙන්න. නැවතත් කියනවා සැක අසහනයක් මොනවා හරි තියෙනවා විතර වෙරිෆයි කරන්න. වෙරිෆයි කරන්න විතර ආනාපානට. අනේ එහෙම නැත්තම් ඇඩ්වෙන්චර් එක. යනාතේ යන්න දෙන්න. ඒක මම හිතන්නේ මේ රිට්‍රීටේ කීපතාවක් මේ කලින් මතක් කරා. අවසාන කොටසදී තියෙන්නේ මේ අදිස්ථාන කරාට සමාධියේ එළියට එන්නේ නැහැ කියන්නේ. ඉතින් එහෙම ඈ ඉලියට එන්න බැරි වෙනවා. නෑ ඉතින් ඒක එහෙම එකක් අපි අදිස්ථාන කරන්න කියලාත් නෑ සමාධියෙන් එළියෙන්න ඕනක මොකුත් නෑ. ඉන්න පුළුවන් තරම් එන්න ඒකෙදී කියන කූඩල්ලා ලේබිලේ වර්ණකම් වැටලා වැටුනොත් විෂ නෑ කියනවා. කඩලා දැම්මොත් විෂයි කියලා. ඒක සමාධියෙන් එළියට ගන්න එපා. මොකක් මොකද්ද තියෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ තියෙන්නේ ඔය වතු ටික බොන්න යන්න, කැම කන්න යන්න වගේ එකක් නම් සැක්‍රිෆයි කරන්න පුළුවන් හරියක් නම් බැන්නම් ඒ අපහසු නිසා සමාධිය කෙරේ. සමාධිය කඩන්න හෝ අදිෂ්ඨාණයෙන් ගලවන්න කියන වචනයක් අපේ මේ මේ භාවනා රිට්ටික උපදේශ වල නැහැ. ඒ නිසා ඒක මතු වෙලා තියෙන සිචුේෂන් එක බලලා කරන්න අපිට සමාධිය කියලා කියන්නේ ඒකලස් වෙච්ච වෙලාවක් නම් ඇයි ඒක හොඳට මම මේ කලබල හිතේ මේ ට්‍රැෆික් ජෑම් එකට යන්න හදන්නේ මේ හොඳ පාළු පාර කියන්න පුළුවන්කම Venerable sir, when do you stop your meditation session? Is it when you feel you can no longer maintain your focus what length of time would you, sir, recommend you meditate for? Uh, if possible, 24 hours per day. <laughs> and that is no, no stopping meditation. I don't understand what is this meaning of stopping of meditation. So when to go to hell? Who, who will allow, uh, fix the time? When do you stop your meditation? Well, I don't know. Session. I don't know how to, what does it mean by the stopping meditation. Um, does your body naturally tells you that you know your mind is tired? So that means you are fully in meditation. you, are, you are fully aware that you are uh, mindfulness. But it is stopping there. This may be starting. පුළුවන් නම් පැය 24ක් කරන්න කියලා තියෙනවා. 25ක් කරුවා ප්‍රශ්නයක් නෑ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන නැගිටින වෙලාව ඉඳ ගන්න වෙලාව මිසක භාවනා පටන් ගන්න වෙලාව භාවනා අතර කරන වෙලාවක් නෑ භාවනා පටන් ගන්න පුළුවන් තරම් කල්ලාතෝ පටන් ගන්න මරණ කම්ම කරන්න මොකද භාවනා නැතර කරන්න දෙයක් තියෙන මෙච්චර වටන දෙයක් හම්බෙච්චාම මේ උවමනාවේ පැට්‍රෝල් පැට්‍රෝල් පෙට්‍රල් ටැංකියකට දැප්පයක් හයි කරගත්තට පස්සේ කොයි වෙලාවද වහන්න ඕනේ කියලා නෑ පුළුවන් තරම් ගණින්කෝ ඒක අයියා කොහේ හරි විකුණන තැනකින් දානෙත් තන දානෙ භාවනා වෙන්න. කක්ක කරන්නේත් භාවනා වෙන්න. ඉතින් මොකද නතර කරන්නේ? දැන් මෙහෙම කියන්නකෝ. When you are going to stop anapana sati. When are you going to do stop breathing? Huh? When you, you, you think that you are stopping anapana? You are stopping breathing? You, you stop breathing? huh? When are you going to stop breathing? I am asking simple question. Huh? Th that is so, as much as breathing is there, try to be mindful. So whatever the thing, after the death. So whatever thing happen, you are not stopping breathing, isn't it? Huh? No, one is asking. You are asking when to stop it. When to stop, whenever the breathing is stopping, you can stop. So you have to ask what time, with what, what pressure, what multitasking, are you going to keep the breathing away? No. As far as the breathing is there, you Try to be mindful as a, it's a symbolic on breath. So whatever you do, if you are doing mindfully, what is the meaning of stopping meditation? She asking whether there is a type of neurosamanapatti there. No, they never, that's not talking about, that is talking something else, but I am messing the situation. I am, I am disturbing the situation to show... Huh? No, no, you, as you have, your question is uh, somewhere else, you mind your own business. I am, I am repeating that. <laughs> I am asking now, I am asking now so that is separate. Uh, so no, no questioning now uh, unless other written question. That is stop. so that is that is what you are you are going to give a meaning for the uh, mind, meditation. It's completely wrong. That is what I am going to say. So when do you meditation means from 24 hours. Throughout you have to be mindful, you have to be alert, you have to be diligent, you have to be aware. So when can you say that uh, not to be aware, not to be mindful, not to be alert? That is committing suicide or you are killing <laughs> yourself. Okay, now it's almost two hours. So sorry for the question I stopped. You may write it tomorrow. Eh? සියලු දෙනාටම තෙරුවන් සරණයි.